අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනියන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට අවස්ථාවක් ගන්න බලාපොරොත්තු වෙන වෙලාව ශීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ උන්නච පරං ආ우සෝ බික්ඛු අමක්ඛි අපලාසි යම්පා우සෝ බික්ඛු අමක්ඛි හෝති අපලාසි අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ මකු භවසා පලාසී භව කියලා අගුණ දෙකක් දෝචස්ස කරන ධර්ම දෙකක් හිතුවක්කාර ධර්ම දෙකක් අප්‍රියමනාප කරන ධර්ම දෙකක් මාතෘකාවට ඉදිරිපත් කරගත්තා මේ ඉදිරිපත් කළේ ඒ ධර්මයේ ප්‍රතිවිරුද්ධ පැත්ත අමක්ඛී බව අපලාශී බව කියන සෝවචස්ස කරන මෘදු අනතිමානී ලස්සන ගුණයක් හඳුනලා දෙන්නේ. ඉතින් මේ නරක ගුණය මෙහෙමයි. ඒකේ හිටියොත් මේ මේ ආදීනවයි. ඒකට ਸਰුවචනන්සේ ප්‍රදානයේ ශ්‍රාවක පිරිස මේ සූත්‍රයේලා අපි මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේ ඒ අමක්ඛී බව සහ අපලාශී බව අලංකාර කරන ධර්මයක් විදිහට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවාම යා ඒ මකු භවයේ ඉඳලා නොමකු භවට පලාශී භවයේ ඉඳලා අපලාශී භවටපත් වුනහම ඒ කෙනාට අනික්කැත්තෝ ළඟට ඇවිල්ලා උපදෙස් දෙනවා අනුකම්පා කරනවා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඒ වෙනුවට යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන මකු බව ඒකට අපි සිංහලෙන් කියන්නේ ಗುಣ මකුකම කියලා. ගුණමක බව, පලාශී බව ඒකට ඇත්තටම උගාක් විරල වචනයක්. ඒක පාවිච්චි වෙන්නේ අපේ සාමාන්‍ය සමාජයේ පාලි පොතේ බුද්ධ ජයන්ති පොතේ ඒක පරිවර්තනය කරලා තියෙන යුගග්‍රාහී බව කියලා. විචාර පලාශී වචනේ කිව්වත් යුගග්‍රාහී කිව්වත් දෙකම අපට තේරෙන්නේ නැහැ. මොකද ඒකේ දිනදා ජීවිතයේ අපි පාවිච්චි කරන්නේ නැති නැත්නම් අපි විවහාරයට ආපු වචන දෙකක් නෙවෙයි. නමුත් ඒකේ තියෙන්නේ කවුරු හරි සමාජයේ වැදගත්ෙක් පිළිවෙලට වැඩක් කරන දැකපු කෙනෙක් දැකලා එයා ගැන කවුරු හරි ස්තුති කරනවා නම් මෙයා මේ නැහැදිච්ච ගෙදර හැදිච්ච මිනිහෙක් හරි හොඳයි කියලා එයාගේ විතරක් නෙවෙයි මෛත්‍රියේ ගුණ තියෙනවායි කියලා අර අර ගුණවතාගේ ගුණ තමන් ළඟ තියෙන බවක් පෙන්වන්න හදන ගතියක් තියෙනවා ඒකට කියනවා පලාශී ගතිය. යුගග්‍රාහී කියලා කියන්නේ හොඳ පැත්තට ගිහිල්ලා ඒකට හොයියා කියලා, එහෙයි කියලා ඒ හොඳ දේ ඔය කිව්වට යාළඟ විතරක් නෙවෙයි, මයි ළඟත් ඒක තියෙනවා. මාත් එහෙම තමයි කියලා ඒක හිතනවා එතන සාකච්ඡාවට වචන කතා කරනවා නැත්නම් ක්‍රියා කරන්න හදනවා ඒකට කියනවා පලාශී කියලා සාහිත්‍ය වචනේ තියෙන යුගග්‍රාහී කියලා විස්තර කරනකොට කියනවා ගුණවතුන්ගේ ගුණ තමාටත් තියෙනවායි කියලා පෙන්වන්න හදන ගතිය. ඉතින් මේ අහිංසකයි බැලු බැලමට මේ ගතිය ඒ නිසා උග දෙනෙක් ඒක තමන් ළඟ තියෙන බව දන්නෙත් නැහැ. ඒ නිසා සමාලලට ඔලොමල විදියට හිතනවා, ඔලොමල විදියට කතා කරනවා, ඔලොමල විදියට ක්‍රියා කරනවා. ජීවිත පස්සේ ගුණවත අසිල්වතා සත්පුරුෂයා පහත් කළා හිතනවා අප්‍රියමනාප කෙනෙක් විදිහට හිතනවා ඒ කවු කාගේ ගුණයක් කතා කරත් මෙයා හිතනවා නෑ නෑ මයි ළඟත් ඒක තියෙනවා එහෙම තමයි මාත් එහෙම තමයි මේ මිනිස්සු මාව දන්නේ එහෙම නැත්නම් මට සලකන්නේ කියලා ඒ යුගග්‍රාහී කම මකු කියලා කියන්නේ ಗುಣ මකු ඒ කියන්නේ අනුන්ගේ ಗುಣ මකල මකනවා තමලක ගුණ නෑ ඒක වෙනම කතාවක් නමුත් කිසි කෙනෙක්ගේ අගයක් වටිනාකමක් ආඩම්බරයක් කියන්න පෙන්වන්නට කැමති නෑ ඉතින් ඒවා මඩ ව්‍යාපාර කියලා අපි සාමාන්‍ය දින ජීවිතයේ තියෙන්නේ පත්‍රවල ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකන් තාමත් සාර්ථකව ඒ කවුරු හරි කෙනෙක්ගේ පොඩි නරකක් දැකලා ඒක පිළිබඳ දීර්ඝ විස්තර ලියලියා මඩ ගැසීම චරිත ඝාතනය බොහොම කුංචි දෙයක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් තොලේ කටේ ගෑවෙන්නේ නැතුව කතා කරන්න පටන් ගන්නවා කියනවා. මේ නිසා සමහර ඇත්තෝ සාසතික වශයෙන් බලනකොට ආර්ය පුද්ගලයන්ගේ දිහා බලලා ඒ ඇත්තන්ට ඔය කියන තරම් සීලයක් යාට නැහැ. ඔය කියන තරම් සමාධියක් යාට නැහැ. ඔය කියන තරම් ප්‍රඥාවක් නැහැ කියලා ඒ ආර්ය පුද්ගලයන්ගේ ಗುಣ හෙලාතලා කතා කරපුවාම නොදැන ආර්ය උපවාදයට වැටිලා මේ ජීවිතේ කොච්චර උත්සාහ කරත් කවදාකවත් ස්වර්ග මාර්ගයක් හෝ නිවන් මාර්ගයකට එළඹ ගන්න බැරි වෙනවා කිසිම ලාභයක් නැතුව සම්පූර්ණ සුද්ධ පාඩුවක් විදිනවා ගුණවතා සිල්වතා කවුද කියලා දාන්න නැතුව ගුණමක විදිහට කතා කරනවා අනිත් එක තමයි මේ බණ භාවනා කරනකොට ඒ බණ භාවනා කරන්නන්ගේ උනන්දුව පිනිස භාවනා පිළිබඳ විස්තර කියන පොත් මේ ධ්‍යාන ලැබෙනකොට මේ මේ ලක්ෂණ තියෙනවය. එනනම් මාර්ගඵලයක් ලැබනකොට ඒ ඒ විපස්සනා ඥානවල මේ මේ ලක්ෂණ තියෙනවයි කියලා සමහර වෙලාවට ආධුනිකයට හිත උනන්දුකරනද මඟ ලක්ෂණ පෙන්වනවා. යන පාරේ මෙන්න මේව තියෙයි කියලා. ඉතින් භාවනා කරන කෙනාට මේ පලාශී ගුණය තියෙනවා නම් ඒ ගුණේ ඩිංගිත්තක් තියෙනකොටම එයා හිතා ගන්නවා හරි මම දැන් සෝවාන්. ඒ වෙනතම මම දැන් අසවල් අසවල් ඥාන සහිතයි. නැත්නම් මම අසවල් අසවල් ධ්‍යාන සහිතයි කියලා එමෙ හිතෙන එක නම් වළක්වන්න බෑ ඕන කෙනෙකුට ගෙවෙනවා මේක කියාපාන කියාපාවට පස්සේ ඇහෙන හැම කෙනාම දන්නවා මේක අසුචි වළක් කියලා මේක හොදලා අසුචි වළක් කවදාකවත් ලිඳක් කරන්න බෑ අත් අවුරුද්දක් වුණු ඉච්ච අසුචි වළක් කොච්චර අයින් කරලා හොදලා ගත්තත් බොන වතුර ලිඳක් කරන්න බෑ ඒ වගේ මේ ಗುಣ තමන්ට පටවගෙන නැත්නම් ගුණවතුන්ගේ ගුණට තමන් සමසේ සලකලා මට අරක තියනවා මේක තියනවායි කියලා ඒ තියෙනවා කියලා හිතන එක නම් මම හිතනවා කරන්න දෙයක් නැහැ. ඇතුලෙන් එන්නේ මේක කියනකොට එනෝ කටයුතු කරන්න යෑම නිසා පුදුමාකාර තමන්ට නොතරම් වෙන තත්ත්වෙන් පහත හෙලෙන කටයුතු වෙලා මරණාසන්න මොහොත වෙනකොට සියදී නසා ගන්න හිතෙන් දෙයිද තියෙනවා. මේ ශ්‍රී ලංකාවේ පුංචි ශේෂ්ත්‍රික නෙවෙයිනේ. ආර්යයන් වහන්සේලාගේ ශේෂ්ත්‍රික අපි වැඩ කරන්නේ. නිසා අපි නිතරම යටහත් පහත් නිතරම ආධුනිකයෙක්සේ නිතරම මු르දු ගතියෙන් අනතිමානී ගතියෙන් ගාරව ගුණයෙන් යුතුව කටයුතු කරනවා නම් අපිට කියන්න පුළුවන් ඔන්න ඕක වෙනකොට නම් මටත් හිතුණා සෝවන් වෙන්න ඇති කියලා මටත් හිතුණා ධ්‍යාන ලැබුවා වෙන්න ඇති කියලා මටත් හිතුණා මේක උද්‍යප්පේ ඥාන වෙන්න ඇති කියලා අපු දැනුයි මට තේරෙන්නේ නෑ එහෙම එකක් නෑ කියලා අපේ තින් අපි හිතලා වැරදියට වටහාගෙන පස්සේ හදා ගන්න පුළුවන් ඒකේ කිසිම දෝෂයක් නෑ මේ ගමනේ යන කෙනාට විශේෂයෙන්ම දක්ෂ යෝගාවචරයට එහෙම කඩයින් රාශියක් පසු කරන්න වෙනවා. පසු කරන හැම වෙලාවෙදී මෙයාට Taman ගැන හෝ පාපොච්චාරණය කරන්න වෙනවා. ගුණෝතෙක් සිල්ලෙත් ළඟට ගිහිල්ලා පාපොච්චාරණය කරන්න වෙනවා. ඒක කිසිම දෝෂයක් නෑ. ඒක සාසන අලංකාරයක්. ඒ පුද්ගලයාගේ චරිතයට වටින ගුණයක්. නමුත් මුගක් වෙලාට ඒ ලොකු ස්වාමීන් වහන්සේ අපේ මේ සමත විදර්ශනා භාවනා පොත ලියනකොට ලියලා තියෙනවා මේ පොඩි ටිකක් එක්ක අරමුණත් එක්ක මේ මුණට මුණ දාලා ඉන්නකොට එක්ක ආලෝකයක් පේනවා එහෙම නැත්නම් මේ සහැල්ලුවක් වැටහෙනවා එහෙම නැත්නම් තමන්ට ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙච්ච ගමන් ඇත්ත ඒ කතාවේ ඒකාන්තෙම ඇත්තයි. නමුත් මෙයා හිතනවා දැන් මේක තමයි ධ්‍යාන ප්‍රීතිය. මට මේ ධ්‍යානාංගය තමයි පහළ වෙලා තියෙන්නේ කියලා දැන් භාවනා පැත්තක තියලා අරකට එක්ක උදම්මනකට පටන් ගන්නවා. ඒකට අරමුණක් නැහැ. අර තිබුණ සමාධියක් නැහැ. කොහේ ගිහිල්ලා නතර වෙනවද දන්නේ. ඉතින් ඒක උණයි කියලා දෝෂයක් කියන්නත් බෑ. මොකද මේක හරි ඒ මායයත් එක්ක යන ගමනක් නිසා, දසන උපක්ලේශත් එක්ක යන ගමනක් නිසා, මායා ධර්ම තමන් තුළ තියෙන නිසා, වංචනික ධර්ම තමන් තුළ තියෙන නිසා, ෂටගති තමන් තුළ තියෙන නිසා අපේ හිත බොහොම ඉක්මනට එක්ක අදි탁ීරෝඩ වැටෙනවා. එක්ක අව탁ීරෝඩ වැටෙනවා. මේ දෙකම තියෙන අදි탁ීරෝ ප්‍රශ්නයක් අනුන් කොච්චර ගුණවත් වුණත් එයාගේ ගුණ හෙලාතලා කතා කරනවා. තව කෙනෙක්ගේ ගුණ කතා කරන කෙනා නෑ මයි ළඟත් ඒක තියෙන මාත් කරලා තියෙන මාත් දන්නවෝ කියලා අපි කියන පැහිය වෙන්න හදනවා. එනත අයිය වෙන්න හදනවා. එතකොට ඒ මුදලේ දිහා බලනකොට මේන්නේ හොදලා සුද්ධ කරන්න බැරි අසුචි වලක් වගේ. ඒ මොකද ඒක ටිකක් බය නැතුව ප්‍රකාශය කරන්න පුළුවන් වෙන්නේ ඒ ගුණයක් හරියට තිබුණා නම් ඒ ගුණයත් එක්කම නියතමානිකම ඇඟින්ම එනවා. විද්‍යා දදාති විනය. යම් විද්‍යාවක් ශිල්පයක් දිනු වෙනකොට එයා ඒකත් එක්කම විනයගරුක වෙලා හික්මිලා ඒ ශිල්පෙට ඒ ශිල්පියාට ගරු කරන ගතියක්. ඒක කොච්චර ඔප්නං වෙන විදිහට අපේ ගෞතම සරුවච්චන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවද කියනවනම් උන්වහන්සේ බුදු වුණාට පස්සේ කල්පනා කරාලු දැන් මම සරුවඥයි. මට දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සර්ව ප්‍රජාව සහිත දෙවියන් සහිත ලෝකේ මට දෙවන්නේක් නැහැ. නමුත් ඒක මවන්නේකොට ගැලපෙන්නේ මං කවුරු හරි ගුරු තනතුරේ තියාගන්න ඕනේ කියලා උන්වහන්සේ විසින්ම අවබෝධ කරගන්නාලද ධර්මය තමන්ගේ ගුරු තනතුරේ තියාගත්තා. ඒ නිසා හැම වෙලාවෙම අකුරු කණ්ඩාරි ගුරෙක් ඉන්න ඕනේ. අපි දෙන අකුරු ගන්න කජු ගන්න කවුද ගුරුවරු. ඌවා ඉතින් ඕන කෙනෙකුට කන්න පුළුවන් කියලා. හැබැයි කක කක ගිහිල්ලවල අන්තිමට දිය වැඩිය වැඩිච්ච දවසේ ඔන්න අකුරු කෑමේ වග තේරෙනවා. විෂදකන කපු දවසේ ඔන්න කජු කෑමේ වග තේරෙනවා. එතකොට තේරෙනවා මේ වතිපුරණ කාලා බෑ. අපි ඇටෝම ගෙදර ගියා වගේ. ඒක ප්‍රමාණයක් තියෙනවා. ඒකට අවශ්‍යයි ගුරුවරයෙක් හැම දෙයකටම අවශ්‍යයි. ඉතින් අද තියෙන සමාජ සංස්කෘතියදී ආ බලනකොට තරුණයන් විසින් මෙහෙවන් ලද සමාජ අද තියෙන්නේ ඊයන එකට පැවිච්ච පරණ මිනිස්සු කොන් වෙලා ඒගොල්ලෝ යල් පැනලා මේ තරුණ මිනිස් ළඟට එනකොට ඒගොල්ලෝ අර සිංහම පොරවගත්ත කොටලුවෙක් වගේ ඉවලෙක් වගේ අර පිට හැම හදාගෙන ඒ වගේ ඔක්කොමලා බෲස්ටිලා වෙන්න හදනවා ඔක්කොමලා ක්ලියෝපැට්‍රලා වෙන්න හදනවා ආටිෆිෂල් දාගෙන හදාගෙන පාරට බැහැගෙන ඉතින් ඒ කටමැද දොඩවනකොට දන්න මිනිස්සු දන්නවා කවදාව ලස්සන ගෑණියා රූප සුන්දරී තරඟට යන්නේ නැහැ. දිනන්නේ බොරු කාර්යෝ. කවදාව තරඟට ඉදිරියපත් වෙන්නේ නැහැ. ඒකම දක්ෂ මිනිස්සු විභාග වලට යන්නේ නැහැ. විභාග වලට යන්නේ මැට්ටෝ. හරියට වැඩිය මට පෙන්නන්න ඕනේ ගානි මිනිස්සු දක්ෂකම තියෙන මිනිහට කාගවත් ඕනේ මේ සාහිතිකය අධ්‍යාපනඥයෝ ඒක දන්නේ නැහැ හැබැයි අධ්‍යාපනඥයෝ කියනවා විභාගෙන් දැනුම මනින්න බෑ කියලා. ඒක නිසා මේ එළියට පැනලා නඩපු පමණින් එහෙම නැත්නම් මේ අන්ධහැර පාපු පමණින් අපි කිව්වොත් අපි මේ ශිල්පේ ලොක්ක දන්නවයි කියලා අපි කියාවි නුවර පෙරහැර දැක්කට පස්සේ අපි අලි දැකලා තියෙනවා කියලා. දැන් අලි බලන්න ලාහුකල යන්න. නුවරට ගේන්නේ මෙල්ල කරපු අලි. උන් නෙවෙයි අලි කියන්නේ. අලි දකින්න යන උන් ඉන්න පරිසරේ. නුවර ඉන්න කට්ටිය ඉතන ඉන්නවා අපිත් පොරවල් තමයි අපි අලි දකින්නවා මොකද 100 අමාර එක පෙර යනවනේ ලාහුවල ඉන්න අලි පොවලට ඉනා වෙනවා අලිය බලන්න යන්න සත්තු උද්‍යාන කියලා අලි බලන්න බෑ උන් ඉන්න පරිසරයට යන්න ඒ වගේ ඕනම ශිල්පයකට කියලා බලනකොට පේනවා ඒ නියම වැඩකාරෝ ওই තරගෙට එන්නේත් නැහැ ඉන්දාචර කනිකන් නික කටච්චෝලියට කියන කතාවක් තියෙනවා අසුචි වලකින් නැගිටලා ආපු ඌරේ කේසර සිංහේකට කේසර සිංහේකට අභියෝග කරන්න පුළුවන් නම් වරෙන් මයිත් එක ෆයිට් එකට කියලා. සිංහයා අනිත් පැත්තටලා ගියලු මේ ගූගන්දත්තාරේ හින්ද මුකුත් එක්ක මොන රන්දයක්ද මුත් එක්ක. ඌ එන්නේ ෆයිට් එකට. ඌ එතකොට සිංහයා මොකද්ද මේ ඌර හිතන්නේ ඕ මන් දිනු. දිනුන්නේ මගේ ගඳ තියෙන්නේ. නිසා මේ මකු පලාසී ගුණ දෙකේම අසුචි ගඳක් තියෙනවා. අසුචි ගඳක්. ඉතින් ඒක තේරෙන්නේ ඇත්තට මේ සමාජ ජීවිතේ කවදාකවත් තේරෙන්නේ අපි අවුරුදු 100ක් ගත කරත් ඒ තකතිරු ක්‍රමෙම මැරලා යනවා. නමුත් මේ භාවනා කරනකොට මේක අනිවාර්යයෙන්ම උග්‍ර පැටලිච්ච මාළු කට්ටක් වාගේ ඇහැට වෙච්ච දූවිල්ලක් වාගේ කැපෙන්න පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා එක තැන කරකැවෙනවා, කැපෙනවා. මට ගුණවතුන්ගෙන් සිල්වතුන්ගෙන් අනුශාසනා අර්ථ ධර්ම ලැබෙන්නේ නැහැ. මට මොකද්දෝ පටලවිල්ලක් තියෙනවායි කියලා ඉතින් යාට ඊට පස්සේ සලකා බලන්න වෙනවා. මේ ඇවතුම් පැවතුම් වල මට මොනවද අඩුපාඩුවක් තියෙනවද කියලා. යවතුම් පැවතුම් බලනකොට යට තේරෙන්න පටන් අර ගන්නවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා හැබැයි මොකක්ද හරි හිරවිල්ලක් ඝර්ෂණයක් තදයක් තියෙනවා. අන්නේ කරුණාදාශයක් තමයි මේ සූත්‍රයේ මොග්ගල්ලාන ස්වාමීන් සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන එක නයි වල තමයි ළඟ නැති වුණත් පොඩ්ඩක් අවධානයෙන් ගත කරන්න ඕනේ. මේ අපි යන පාරේදී ඒ වගේ තැනක පටලැවුනොත් අපේ ගමනට බාධායි. ඒ නිසා අපි කොච්චර භාවනා කරන දැන හිටියත් කොච්චර ත්‍රිපිටකය ගැන දැන හිටියත් කොච්චර දවසට පැය 23ක් භාවනා කරත් මේ ගුණයක පටලැවුනොත් මේ ගුණය අපි සූත කරගත්තේ නැත්තම් ඒ ගමනට හරි බාධා. ඒ වගේම මේ ලැබිච්ච වටිනා බුද්ධ ශාසනය මේ පුංචි තුච්ච පාහර දෝ දුම්නස්කතියකට දෝචස් කරන ගතියකට යට වෙනවා. ඒ වෙනුවට යටහත් පහත් ඉඳලා සියල්ලකම අනුශාසන උපදේශ අපේක්ෂා කරලා මයිලක මකු ගතියක් තියනවාද? කියන්නේ ගුණවතුන්ගේ ගුණය මකා හෙළන ආවේ ආවේ නටන හිටියට අපි දන්නවනේ ඔයා කවුද කියලා වගේ ජාතක ඉඳලා අපි දන්නවයි කියලා. අර එයා උපේන ලද යහ ධර්මයට නිසි ගෞරවය දෙන්න කැමති නැහැ. මම ඊ උත්සාහ කරා ඒක එච්චරම හොඳ එච්චරම හොඳ ගැළපීමක් නොවෙන්න පුළුවන්. භාවනා කරනකොට අපි මූල කර්මස්ථානයේ තියාගෙන ඉන්න බොහෝම වැදගත් කාලයක. ඒකට මොනම හේතුවක් නැසවත් ඒවා අපුංචි කරලා සලකන්නේත් නැහැ. ළඟ ඉන්නවනම් යාම ලොකු කරලා සලකගෙන හිටියොත් බොහෝම ඉක්මනයි භාවනා නිවන් දකින්න. මේ මූල කර්මස්ථානයේ තියේදී ඒකට නොසලකා මේ ආලෝකයක් පහළ වෙච්චාම එහෙම නැත්නම් රූපයක් දැකපුවම සද්දයක් දැකපුවම ගඳක් රහසක් පසක් පහසක් කය කම්පනයක් චංචලයක් දැකපු ගමන් රූපකප්පස්ථානය අමතක කරලා අර පේන දේවල් දිගේ හැරෙනකොට එතන මොකද්ද වැඩක් තියෙන මූල කර්මස්ථානට අනදර කිරීමක් තියෙනවා. මූල කර්මස්ථානයේට මකු ගතියක් දානවා කරනවා. එතනම හිතිය භාවනා. අයින් යහට ගමනක් නැහැ. එතනම කරකැවෙන්න පටන් ගන්නවා. ඒත් එයා දන්නවනේ නැහැ. මං එහෙම වුණා. මං ආයෙසරේ මූල කර්මස්ථානට ගිහිල්ලා ගරු කරලා කටයුතු කරුවොත් මූල කර්මස්ථානේ කවදාහක්වත් මෙයාට කෙනෙහිල්ලක් කරන්නේ නැහැ. මේ මිනිස්සයා මට ඉස්සල්ලා නොසලකා හිටියයි කියලා. එහෙම නැහැ ධර්මයේ ගතියක්. කවදා හරි හදාගත්තොත් අමක්ඛී මමගතියක් නැහැ. මම මෙතෙක්කල් භාවනාවේ හිර වුණා නම් හිර වුණේ මේ ගත්ත මූල කර්මත්තානේ පැත්තක තියලා මේ අහල පහල තියෙන දේවල් එක්ක භාවනාවෙන් හැච්ච ප්‍රතිඵලයක් එහෙම නැත්නම් භාවෙන් ආපු කරදරයක් ඒව ගැන තල සලකණ්ඩයි තකණ්ඩයි පටන් අරගෙන මූල කර්මත්තානම දැක් කරා නම් සමාජ ජීවිතේ ගරු කටයුතු කෙනාට ගරු කරන්නේ නැතුව වැඩ කිරීමෙන් හරියට අපහසුතාවපත් වෙනවා. ඒ මට මතකයි මං ගියේ පාර කඳුබඩ තිබුණු සාකච්ඡාවකට ගියා. බොහොම සුළු වෙලාවයි තිබුණේ. බණ ඉවර වුණාට පස්සේ වැඩ ගොඩක් තියෙද්දි මතක් කිරීමක් කරා මේ ස්වාමීන් වහන්සේ ආපිලාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නයි කියලා. ඉතින් එතකොට ඒ කමටහන් දෙන ලොකු ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. මෙහෙමයි ආයශුතුනි මේ අපි පිම්බීම හැකිලිම කරන්නේ කරනනකොට වේදනාවක් ආපුවාම දැන් ඒ වේදනාව මෙනෙහි කරනවද පිම්බීම හැකිලිම මෙනෙහි කරනවද මෙතන ප්‍රශ්නයක් තියෙනවා වේදනාව විතරක් තියෙනවනේ වේදනාව මෙනෙහි කරනවා අපි දන්නවා පිම්බීම හැකිලිම තියෙනවා විතරක් තියෙන එක මෙනෙහි කරනවා අපි දන්නා ඒක තව ලං කර ගන්න උත්සන්න කරන්න දැන් මේ දෙකම තියෙනවනම් බිම්බේ වැකිලිම සහ වේදනා කියන දෙකම තියෙනවා කොහොමද මේකට කටයුතු කරන්නේ. ඉතින් ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ මට තේරෙන තාලයට බුරුම ස්වාමීන් වහන්සේලා අපිට කියලා දීලා තියෙන තාලයට වේදනාව ආගන්තුක කෙනෙක් නේ. මූලික ප්‍රධාන 아무ත් අපේ පිම්බි මහැකිලිමනේ. නිසා පිම්බි මහැකිලිම තියෙන තැන වේදනාව තිබුණට දරා ගන්න පුළුවන් නම් ගණන් ගන්න නැතුව යන්න පුළුවන් නම් පුළුවන් තරම් ගණන් ගන්න නැතුව පිඹීම හැකිලිමත් එක්ක යන්න. ඒක තමයි දීලා තියෙන උපදේශය. යම් වෙලාවක හිතනද මේ වේදනාව ඇවිල්ලා පිඹීම හැකිලිම තලාලා ඔබල තල්ලු කරලා එයා රජ වුණයි කියලා. ඊට පස්සේ පිඹීම හැකිලිම නැහැනේ. අන්න එහෙමනම් වේදනාව මෙනෙහි කරන්න දෙක සම සම නම් මූල කර්මත්තාන්න මුල් තැන දෙන්න. එහෙම නැත්නම් එම්බි මැකිලට මුල් තැන දෙන්න ඕන. කියලා මං කෝ මට විලා දෙනවා නම් මට පුංචි නිදර්ශනයක් කියත හැකි. මං දන්නවා හොඳටම වෙලා ගිහිල්ලා තියෙන. නමුත් මේ නිදර්ශනේ මං කියන්නම්. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේක මෙහෙමයි තෝරලා බේරලා දෙන්නේ. අපි කිව්ව මේ කෙල්ලෙක් ලොකු වෙලා ඔන්න ඇටෝම් එකක් ගත්තා. ඒ නැත්තම් කෙල්ලෙක් දීක දීලා දෙවෙනි ගමන ආව ඔන්න ගෙදර ඇටෝම් එකක් ගත්තා. එන්දන් කොල්ලට රසාවක් හම්බෙලා ඇටෝම් එක ඉච්චි අපි කියවලු කරනවනේ ඒක. ඒ කියනකොට අපි ආර්ධන පත්‍රයක් අච්චු ගන්නවනේ. ආර්ධන පත්‍රයක් අච්චු ගහලා ඕන්නේ නැහැ ඉන්න මේකයි, යාළුවන්ට මේකයි, අසල්වැසියන්ට මේකයි කියලා පත්‍රය අපි ලියනවනේ. අසවල් දවසේ ඔබතුමන්ලාගේ පැමිණීම අපි ගෞරවයෙන් අපේක්ෂා කරනවා. මෙන්න මේ වෙලාවට ප්‍රධාන අමුත්ත එනවා. ඒ ප්‍රධාන අමුත්තගේ කටයුත්තෙන් පස්සේ උත්සව සභාව පටන් ගන්නවා. සම්භාෂණය පටන් ගන්නවා කියන්නේ. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ කියනවා දැන් මේකට ලෑස්ති වෙන්නකොට අනන්තවත් නෑ යෝ එදා හොඳට ලැඳගෙන ජන්ඩියට අරගෙන ඉතින් අටරෝ පතන්න තෑගිත් අරගෙන එනවනේ එනකොට ඒ ගෙහිමියා එනේන එක්කනට කතා කරනවා කියලා එකක් තියෙනවනේ එලිපත්තේ ඉඳලා අපේ ගෙවල් වල ඉතින් එතකොට ප්‍රධාන අමුත්ත එනවයි කියලා දැනගත්තොත් යා සියල්ල බහා තබලා තොරණ ගාවට යනකම් ඉස්සරහට ගිහිල්ලා ප්‍රධාන අමුත්ත අතර කතුරක් දීලා පීඨපටියක් කප්පවලා එයා අඩ ගහගෙන ඇවිල්ලා මේසෙට ගෙනල්ලා ඇටෝ මේ සියලව විවෘත කරවලා තේ ටිකක් පොවලා යාළඟ කතාවක් කරලා එයා ඉවර වෙනකන් දැන් ගෙයිමියා ප්‍රධාන අමුත්තත් එක්ක ඉන්නවනේ දැන් ඒ වෙලාවට එන අමුත්තු කියන්න ගත්තොත් එහෙම බලපන් මේ මිනිහා අපිට අයිඩ ආරාධනා පත්‍රය ඇරුවා මුයකා කතා කරන්නවත් එන්නේ නැහැ නේද ගාවට ගිටේනකොට කතා කරන්නවත් එන්නේ නැහැ කියලා සාමාන්‍ය අමුත් එක්කේ වෙලාවේ චෝදනා කරොත් ඒ අමුත්ත සමාජ ධර්ම දන්නේ නැහැ. දැන් මේ වෙලාවේ ප්‍රධාන මුත්ත ඉන්න වෙලාවේ කවුරු ආවත් කරන්න දෙන්නේ නැහැ. ප්‍රධාන මුත්ත යන කංගේ හිමියා ඉන්නවනේ ප්‍රධාන මුත්තත් එක්ක. ඒ වෙලාවේ නමුත් දැනගන්න ඕනේ මේ මං කලින් ආවනම් මං මේ මනුස්සයා ගිහිල්ලා කතා කරලා එන්න වාඩි වෙන්න කියලා කියාවි. දැන් ප්‍රධාන මුත්ත ඉන්න වෙලාවේ මෙයා ගියාට පස්සේ ආයෙසරයක් ආ දැන් දාවේ අනේ සමා වෙන්න මෙහෙමයි මෙහෙම කියලා ගෙහිමියා කතා කරන තමුසේ හරිමිනියෙක් තමයි අපිට ඇට්ටෝම් කාඩ් එක දීලා ඉවරලා අන්තිමට අපි එනකොට අපිට කතා කරන්න ආවේ නැහැ කියලා චෝදනා කරන්න ගියොත් ඒ මනසේ අමනේ ඒ වගේම ප්‍රධානමුත්තෙන් දැදී එනේන පොඩි එකනා කතා කරන්න ගේට්ටුවට ගියොත් දොරකඩට ගියොත් ගෙහිමියාමණෙක්. එතන දැනගන්න ඕනේ මේ මේ චාරිත්‍ර ඒ වගේ අපිට භවනා කරනකොට ප්‍රධානමුත්ත විදියට මූල කර්මත්තානේ තියාගෙන ওই සද්දේ හිච්චාන අපිට මොකෝ. වේතන දෙච්චම අපිට මොකෝ? ඉතිරිච්චම අපිට මොකෝ? දැන් ප්‍රධානමොත්ත ඉන්නවනම් ප්‍රශ්න කරන්න මෙපා. සැක හිතන්න මේපා සම්පූර්ණ ආරක්ෂාව තියෙනවා සම්පූර්ණ කුසලයේ සිට වෙනවා සම්පූර්ණ බුදුමයිත් එක්ක ඉන්නවා ධර්මමයිත් එක්ක ඉන්නවා කියලා. ಗುಣමකු වෙන්නේ නැතුව අනදර කරන්නේ නැතුව මූල කර්මත්තනත් එක්ක යන්නේ කොට එක පරියන්කය කරන්න වෙයි. එක පරියන්කය කරන්න වෙයි. එදාට තේරෙන්න පටන් ගන්නවා. අපි එහෙම නෙවෙයි මූල කර්මත්තාන එනකොට සද්දයක් ආවත් දැන් මම මොකද කරන්න කියලා දෙපර බලන්න. හිතවිල්ලක් ආවොත් දෙපර බලන්න. ඒකල හිතවිල්ලේ ස්වාමීන් වහන්සේ අම්මා ගැන කල්පනා වුණේ ඒක පිං හිතවිල්ලක්ද පව් හිතවිල්ලක්ද අම්මා නෙවෙයි කුඩ අම්මා ගැන කල්පනා වුණේ ඒක පිං හිතවිල්ලක්ද පව් හිතවිල්ලක්ද කියලා මෙව්ව කල්පනා කරන්න ගත්තොත් මොකද වෙන්නේ මූල කර්මත්තාන? මේ සාපෙටනේ අපි මේ සංසාරේ වැටිලා ඉන්නේ. මේ දෙක වෙන් කරගන්න දැන්නේ සලකීචු කිනාට සලකන්න දන්නේ නැහැ. අර අහල පහල තියෙන ඔක්කොගෙම අලගිය මුලගිය ව්‍යංජනන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලබලා ඒසොට මූල කර්මස්ථානේ කොන් වෙන එකට වෙන සාපේ තමයි සතියක් වැඩෙන්නේ නැහැ සමාධියක් එන්නේ නැහැ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ සැකය දුරු වෙන්නේ නැහැ මම ඉදිරියට යනද පස්සට යනද කියලා තමයි තේරෙන්නේ නැහැ ඉතින් අනාතයි කවෝගෙන් හරි ගිහිල්ලා අහනවා මම භාවනා කරනකොට මෙහෙම වුණා මෙහෙම මෙහෙම මෙහෙමයි මම ඉස්සරහට දැන්නේ පස්සට දැන්නේ මට උපදෙස් දෙන්නේ කවදා හරි හිතා ගන්න මේක අහන්න ඕන ඇත්තට මෙන්න අපි අසරණයිනේ ශාසනයක් එක බලනකොට අපි මොනවද දන්නේ ඒ නිසා මේක කියලා දුන්නට පස්සේ මේක කියලා දුන්නට පස්සෙත් මේක තේරුම් ගත්තේ නැත්වෙන්න හේතුව මූල කර්මස්ථානයේ නිවන නම් මේ අනිකුත් දේවල් පිටිපස්සේ යන මනුස්සයා අනිවාර්යෙන් භාවනා කරන්නේ නිවන සඳහා නෙවෙයි එයා මේ ලස්සන වෙන්නයි, දැනුම ලබන්නයි, මතකෙ වැඩි වෙන්නයි, gedara මිසු භාවනා කරන තා පැෂන් එකට භාවනා කරන්නයි. එව්වා මේවා මිසක්ක නිවන සඳහා භාවනා කරන කෙනෙකුට නම් මෙච්චර සරල උපදේශයක්. මෙච්චර ලස්සන දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙදි තවත් මොන මොනවද කතං කති භාවයක් මොනවද කච කචයක්. තේරෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒකට කියන්නේ අ හේතුව කියලා. නිවන් ලබන්න නෙවෙයි භාවනා කරන්නේ. ඉතින් එතකොට මේ මනුස්සයාට කොච්චර කිව්වත් හරි හරි නම් සද්දෙත් නම් මම දන්නවා අනේ දවසේ ටිකරිමක් නම් වේදනාවක් ආවා ස්වාමීන් වහන්සේ දවන් දන හිතේ ආවේ දැන් ඇයි මේ මම පොත කියලා තියෙනවා නින්දෙදී දකුණු දන හිතේ වේදනාව දකුණු මාපටගිල්ල වේදනාවක් දැක්කොත් රජ වෙනවයි කියලා එහෙම කතාවක් තියෙනවා දැන් මම මේ රජ වෙන්නද යන්නේ ඔන්න ප්‍රශ්න අර ලෝකේ තියෙන ඔක්කොම පැටලවා ගන්න මේ නිවනට යන කෙනෙකුට වෙන්න බෑ නිවනට යන කෙනාට මේක හරිම පැහැදිලි. මූල කර්මත්තානේ දුන්නේ ප්‍රධානමුත්තට වගේ සලකපන්. එහෙමනේ වරද්දාගත්තොත් ප්‍රධානමුත්ත මේ අනික් කමුත්තට කතා කරලා ගලේමනස බලවතෙක් කියමනස ලොකු අහේනියක් කරනවා. අන්තිමගේ මේ මකු ගතිය කියන එකේ තියෙන භාවනාමය ඇතුළාන්තය තේරුම් ගත්තොත් මේ මිනිස්යාට චිත්තපාදයක් උපදවන්න වෙනවා. අනේ මයි ළඟ තියෙනවනේ යම් ආකාරයක මේ ගත්ත මූල කර්මස්ථානයේ තියේදී මේ හොඳ හෝ වේවා නරක හෝ වේවා මගදී පේන රූප සංඥාදිකේ යන ගතිය ඒක අපිට හම්බෙච්ච කාලකන්ණි ගතියක්. නමුත් මේක නැති කරන්න ඕනේ. මම මූල කර්මස්ථානට ගරු කරන්න ඕනේ කියලා මේ චිත්තඋත්පාද මාත්‍රයක් හෝ උපදවනවා නම් මේ ආරක්ෂක තැන කෙලෙස් නැති තැන නිර්මල තන මෙච්චර ලස්සන තියේදී මම මගේ හිත කොච්චර දෝ බලන්න වේදනා දිගේ සද්ද දිගේ හිතවිලි දිගේ ආලෝක දිගේ සහල්ලු කන් දිගේ රූප නාම රූප පරිච්ඡ ඥාන දිගේ උද්‍යප්පේ ඥාන දිගේ අන්නම් මනන් දුවන්න හදනයි කියලා කියන්නේ මේ අතිරේක ලාභ එහෙම නැත්නම් අවස්ථාවාදී වැඩ ඒක වුණාට කමන්නේ නැහැ හිතක් ඇති කරගන්න ඕනේ. මම ඊට පස්සේ මූල කර්මතානේ පේන තාක්කල් ඒක දිගේ බලනවා. නෑනේ ඒක ගෙවුණනේ. ගෙවිච්ච පාර හොඳට බලාගෙන යනවා සම්පූර්ණ ගෙවෙනකන්. එතකොට Tamanට වටහා ගන්න පුළුවන් නම් මේ ආනාපානය ගත්ත එක නානාපානෙ ගෙවම් කරා. පිම්බි මැකිලිම ගත්ත එක නා පිම්බි මැකිලිම ගෙවම් කරා. මම දකුණු වශයෙන් මෙනෙහි කරන එක නා සම්පූර්ණ අනායාසයෙන් භාවනා කරන්න ඇරලා සම්පූර්ණ කයට භාවනා කරන්න ඇරලා gediy දිහාම සම්පූර්ණ gediyම අරගෙන බලාන ඉන්නා වගේ යනකොට අර තේරෙනවා නම් මේ ගෙවන් වෙන්නේ කෙලස් ටිකයි කියන. ආනපන හයියෙන් වැටෙනවා නම් හයියෙන් කෙලස්. ආනපන ගොරෝසුට වෙනවා නම් ගොරෝසු කෙලස්. ආනපන මධ්‍යස්ථ ප්‍රමාණයට ගැලවෙනවා නම් මධ්‍යස්ථ ප්‍රමාණය කෙලස්. ආනපන සියුම් වෙනවා නම් කෙලස් සියුම්. ආනපන ගෙවිලම ගියා නම් කෙලස් ගෙවිලා. ඉතින් ඒ ටික දන්නවනම් තමයි තේරෙවි මේ බුදුහාමුදුරෝ කියලා දීලා තියෙන විදිහට මේ රූප සම්බන්ධ කෙලෙස් ගෙවන්න එක විනාඩි 10න් පුළුවන් සමහර විටක මූලින් පටන් ගන්නකොට විනාඩි 45ක් 50ක් සමාලාට යනවා පරියන්කයක කොක්ක් දකින්න. නමුත් දිගටම භාවනා කරන කෙනාට භාවනාවේ හොඳට අසුබිම සප්පාය කරනු තියෙනවා නම් ඉඳගෙන සුළු වේලාවකින් එපි වෙනවා. නමුත් අර මකු ගතිය නිසා මේ ඇතිවිච්ච කෙලෙස් නැති තත්වයට සලකල රැක ගන්න දන්නේ නැහැ. සැකයක් ඇති කර ගන්න. එනතන හයියෙන් ආයෙ හුස්ම ගන්නවා මයින්මක් අදින වගේ අම්මෝ හුස්ම ටිකක් නැති වුණා මැරෙයිද දන්නේ නැහැ කියලා. ඒ ඔක්සිජන් උත් ගිනලා නැහැනේ මෙහි අනික් කිව්වා තියෙනවා සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් සිලින්ඩරයක්වත් තිබුණා නම් කට්ටියට කියාවේ මේක හුස්ම ගන්න බැරි ගැත්තක් තියෙනවා මේක මේ භයානකයි දොස්තරලා එක්කෙනෙක් නම් ඉඳලා බෑ නර්ස් කෙනෙකුත් ඕනේ ඔක්සිජනුත් ඕනේ ඉන්නතර මූලික කරුණු දන්නේ. දන්නේ නැති එකට සම්පූර්ණ සමාව දෙනවා. වැඩි මේව කිසිම ගුරුවරයෙක් කවදාකවත් උගන්ලා නැහැ බුදුහාමුදුරුවෝ ඇර. ප්‍රශ්නේ ඒක නෙවෙයි දැනගත්තට පිළිගන්න කැමති නැති හැටි. පිළිගන්නේම නැහැ. දන්න ක්‍රමයකට කරන්නේ එක්ක අයියෙන් උස්ම ගන්න. එහෙම නැත්නම් කොලයක් කරනවා ලියන්න පටන් ගන්නවා මල්ලා කෙලියයි ස්වාමීන් වහන්සේ ගත්ත උත්මත් නැති වුණා දැන් මම මොකද කරන්න කියලා ඔන්න රෑමත් දාහනේ ලියන්න. එතන ඉඳලා අනිත් දවසේ කමඨාන සුද්ධ වෙනකම් භාවනා කරන්න බෑ හයි ටෙන්ෂන්. පැනික් මානසික අසහන. එහි මේ හුස්ම ටික නැති වුණාට පස්සේ මොන මොන කරන්නේ? මේන්න මේ වගේ දිහා බලනකොට ඒ තමන් කරන වැඩේ ගිය පාර ඒක පිළිබඳව සම්පූර්ණ තමන්ගේ තියෙන මේ සපයලා උත්තර දෙන්න පුළුවන් ගතිය. අත්තනාව සම්පායස කියන ගතිය තියෙනවා නම් තමන්න තේරෙන පටන් අර ගන්නවා කිරි ගහකට බෝල් ගහෙන් ඇන්නට පස්සේ කිරියනවයි කියන කහඬ දෙයක් නැහැ මේ ගත්ත කර්මස්ථාන ගෙවෙනකම්ම භාවනා කරන්න පුළුවන් නම් සැකයකින් තොරව නිද නින්ද නිදාට වැට නින්දට වැටෙන්නේ නැතුව බය තැක සංඛා ඒකාකාරී ගති කම්මැලි ගති ඇති කරගන්න නැතුව ඒ කෙනා ඒ කරන වීර ක්‍රියාව ඒ කරන උදාර කටයුත්තේ ගුණය මෙච්චරයි කියලා කියන්නේ නමුත් ඒක කෙරුවට ඒක දරාගෙන ඉන්න බැරි නම් ආයෙසරයක් අවුල් කරගන්න. හැබැයි ඉතින් හැම කෙනාම එහෙම වරද්දගෙන ආයෙ සුද්ධ කරන ආයෙ වරද්දගෙන ආයෙ සුද්ධ කරන තමයි යන්නේ. ඒ නිසා අපිට අනන්ත වාර ගණක් කමඨාන් සුද්ධ කරන්න වෙනවා. ඒක නිසා මේ මකුකම කියලා කියන අපි ගත්ත පසු මේ තමන්ගේ මූල කර්මස්ථානයේ මුල් කරගෙන යන්නේ කරාට ආරස්සාවත් ඒකමයි සතිපට්ඨානෙත් ඒකමයි කායනපසනාවත් ඒකමයි නික්ලේශී බවත් ඒකයි නිර්මල බවත් ඒකමයි සතියත් ඒකමයි සමාධියත් ඒකමයි අප්‍රමාදයත් ඒකයි. ඒක තීරුම් ගත්තේ නැති වුණොත් අනේ මට ත්‍රිපිටකේ මන් දන්නේ නැහනේ මට පැවිදි වෙන්න බැරි වුණානේ මට හේතුක ප්‍රතිසන්දි නැහනේ මට අරක නැහනේ මේක නැහනේ කියලා අර දන්න සරල කනවා පැත්තක තියෙද්දී නොකරන වෙදකමට කෝඳුරු දෙකලා 7යි 7යි හොයනවා වගේ නැති දේවල් ගැන කතා කර කර ඉන්නවා මෙච්චර සරල ක්‍රමයක් තියෙනවා. පලාශී ක්‍රමය ගැන අපිට මේ කියන මේ දෝචස කරන ධර්මයේ තියෙන පලාශී ගතිය කියන මේ අනුන්ගේ ගුණත් ගුණවතුන්ගේ ගුණ දැන් මටත් තියෙනවා කියලා කියවන ගතිය කල්පනා කරනකොට හිතනකොට මට හිතුනේ මේ පුංචි ආලෝකයක් දකපුවාම එතන පුංචි ප්‍රීතිය ප්‍රමෝදයක් ආපුවාම ඒක නයි ඉතින් හිතනවා හරි හරි දැන් නම් ඔන්න මේක ධාන ප්‍රීතිය. එනසම් මේ ආලෝකේ තමයි මේ දිබ්බ චක්කු ඥානයේ ආලෝකේ. එම් මොනවා හරි හිතලා ඊට පස්සේ වාඩි වෙන්නෙම දැන් මට තිබ්බ චක්ුණාය පහළ වේවා කියලා වාඩි වෙච්චාම අනේ අර තිබිච්ච සතියක් නැහැ. ඒ තරම්ම තද අපේක්ෂාවක් එනවා අර අධික අධි탁ෂේරුව නිසා. මේකට බුදුරජාණන්සේ දන්න නිසා මේ මේකේ තියෙන ලිතන හාස්‍ය රසයක් තියෙනවා. ඒ වගේම සාහසික ගතියක් තියෙනවා. මේදී වෙන්නේ දක්ෂ යෝගාවචරය. මේ හේතුල පිටුලට හේතුල බුදිය ගන්න කට්ටියට ඉව වෙන්නේ නැහැ. භාවනා නොකරන අයට වෙන්නේ නැහැ. මේක දක්ෂායට වෙන නිසා ශාසනය බේර ගන්න නම් ඒ අයට හරියට කියලා දෙන්න ඕනේ මෙන්න මේ මේ තැන් වල බොරුවලවල් තියෙනවා. ওই පාරේ යන්න එපා. මේ පාරේ යන්න එපා. මෙන්න මේ ඵලයක්. ඒක නිසා භාවනා කරනකොට මේ වගේ ආලෝකයේ පහළ වීම පළවෙනි සැරේට වුණාම ලොකු සතුටක් එනවා. ලොකු ප්‍රීතියක් එනවා. මේ නිසාම භාවනා කරනවා. ඒ ජාරබුණ නැහැනේ දැන් සතිය නැහැනේ මේ දැකපු එක දිගේ කතන්දර ගොතනවා. ඉතින් යාට දොස් කියන්නත් බෑ දඬුවම් කරන්න බෑ රාජදඬුවම් දෙන්නත් බෑ මොකද මේ මනුස්සයා සාර්ථකයි. නමුත් ආදි තක්ෂේරුවට කියන්නේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට යම් දවසක උඹට හරියට සමාධියක් ආවනම් ඒ සමාධියේ නිමිත් අරගෙන අනිත් දවසෙත් ඒකම කරලා නැවත නැවතත් මේ සමාධියට යන්න පුළුවන් නම් අපිට තේරෙයි අර ඉස්සල දවසේ කෝල ගතියටයි මේ අපි සිලිලාරයකටපත් උනේ කෝඩු ගතියටයි. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. මේක නැවතත් උඹට උරුම නම් ඔබට මේක කැපනම් ඔබට පින් තියෙනවා නම් ඔබ දක්ෂ නම් මේක නැවත ගන්න පුළුවන්. ඒකයි කල යුත්තේ. ඒ සඳහා එකයි උඹට කරන්න තියෙන්නේ. එදා ඒ හරියන පරියන්කේ වාඩි වෙනකොට උදේද වාඩි උනේ වම් උතුරු දිහා බලනද වාඩි උනේ සක්මණකින් පස්සේද වාඩි උනේ නාලකී ළඟ සීතලකටද වාඩි උනේ මනස මොන වගේ තත්ත්වයක්ද තිබුණේ කොහොමද මං හිටියේ මොන සීලයකද හිටියේ කියලා ඒ ඒ තිබුණ නිමිති ටික ආය සපෙලා දෙන්නේ සමාධිසච නිමිත්තක් ගායියෝති කියලා මේ ඇතිවෙච්ච මේ ගුණය තීක්ෂණ කරන්නේ ඇති වෙච්ච මේ ගුණය හොතර ගාලා ගන්න පීයක් ගන්නවා වගේ ගන්න නම් තිබුණු වෙලාවේ සිලිලාරේ එනවා ඒකට දොස් කියන්නත් එපා කරන දේකුත් නැහැ. නමුත් අනිත් දවසෙත් ඒකම කරනවා. අනිත් දවසෙත් ඒකම කරනවා නේ ඒකට කියනවා අනුපස්සනාව කියලා. දැකපු දේ අනුව නැවත නැවත බැලීම. ඕකමයි විපස්සනා කරනවා කියන්නේ. එක සැරයක් ඇති වෙච්ච දේ දැන් එක සැරයක් හරි ගියා නම් හරිය තැන තව සැරයක් ඒක හරියන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා Taman හිතන දැන් මම එක පැන් එකපාරක් පිම්ම පැන්නා. ඒ නිසා මම අනිත් දවසේකට මේ සීලිලාරයෙන් උජාර වෙලා ආඩම්බර වෙන එක නෙමෙයි තියෙන ශිල්පීය ඥානෙ පාවිච්චි කරන්න. එදා හරියන්න මොන මොන කරුණුද හරියි. ඒක බොහොම සරල දේවල්. මම එදා සක්මන්ට කලින් වාඩිලා හිටපු නිසා. එහෙම නැත්නම් මට හොඳට බණක කරුණු තීර්ච නිසා. එහෙම නැත්නම් මම උද්දීපාන්දර ඇඟේ ශක්තිය තිබුණ නිසා. අන්නේ ටික ඔක්කොම තාමත්ම යටහත්ව තාමත්ම ගෞරවයෙන් Taman සපෙලා දෙනවා මිසක්කා කාගෙන්වත් අහල වැඩක් නැහැ. තව කෙනෙකුට හරියන සුදුම Tamanට හරියන්නේ නැහැ. අන්නේ විදිහට මේ පලාශී ගතිය වෙනුවට අනේ නේ මාත් එක සැරයක් නිවන් දැකලා තියෙන නැත්නම් මාත් එක සැරයක් සෝවාන් වෙලා තියෙන නැත්නම් මාත් ධ්‍යාන ලැබලා තියෙන දැන් ඕනනම් ධ්‍යානේ වරින් කොමයි කාට කියලා එහෙම ගහ ගහන්න දෙයක් නැහැ මේකේ. ධ්‍යානේ ඇති වෙන්න අවශ්‍ය කරුණු කාරණා ටික සපයලා දෙන්න පුළුවන් නම් එයා කවදාකවත් ඇති වෙච්ච දෙයක් කැසරෙන් අදහන්නේ එක සැරෙන් අදහන්නේ මේක නැවත නැවත ඇතිකරන්න උත්සාහ කරන එක තමයි මේ ලෝකෙ මේ අවුරුදු 200ක් විද්‍යාව දිනුවෙන්ට ඉච්චිප එකම හේතුව විද්‍යාව කියලා කියන්නේ කරපු දේ නැවත කිරීමේ හැකියාව තියෙන්න ඕන නැත්නම් විද්‍යානුකූලයි කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ අල්ලලා දුන්නේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා බෑ බුදුහාමරට නොබෙල් ප්‍රයිස් හම්බුන්නේ නැහැ. බුදුරජාණන්සට මැග්සීසේ සම්මාන හම්බුනේ නැහැ. බුදුරජාණන්සේකෝ යමක් වුණා නම් ඒ సంతානෙ මේක නැවත ඇති වෙන්න ඉඩ තියෙනවා නැත්නම් ඕක ගණන් ගන්න එපා. නැමෙත ඒ సంతානෙ ඇති වුණා නම් ඔබට සැකේ නැතු වෙනවා. ඔබට ඔබ ගැන විශ්වාසයක් එන ඕන්න ඔකට අනුපස්සනා කරනවායි කියලා කියන්නේ ඕකටයි විපස්සනා කරනවායි කියලා කියන්නේ ඕක කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ මනුස්සයට සැරයක් හරි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එයා දැනගන්න ඕනේ පාර හරි දෙවෙනි සැරේ හරි නොයන්න ඉඩ තිබේ. ගහේ තිබ්බොත් කුරුම්බ පොල් වෙන්න ඉඩ තියෙනවා. ගහේ තිබ්බේ නැත්තම් කුරුම්බ පොල් වෙන්නේ නැහැ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. එහෙනම් අනිත් දවසෙත් මේ කුරුම්බ ගෙඩිය පොල් වෙන්න මොනවද කරන්න ඕනේ කරනවා මිස. ඒ දේ තමන්ගේම ඥානේ නැත්නම් තමන්ගේම හැකියාවෙන් සපයා ගන්නවා මිස මේක අපේක්ෂා කරුවට හරියන්නේ නැහැ. මට මේක වේවා කියලා පැතුවට හරියන්නේ නැහැ. යම් දවසක හිතන්න මේ පලාශී ගතිය නැතුව මට මේ මේක මේ ධ්‍යානයක් ලැබිලා නෙවෙයි මේ මාර්ගඵලයක් ලැබිලා නෙවෙයි මේ මේක මේ පුංචි භාවනාවක් ඇති වෙන ප්‍රීතියක් නැත්නම් ආලෝකයක් මම ඔබ ධානයක් කියලා ගත්තොත් මම මාන්නක්කාර වෙනවා. මම අපේක්ෂා කරනවා මම ඒ වෙනුවට ආධුනික මනසක් ඇති කරනවා අද භාවනාවට පටන් ගත්ත කෙනෙක් වගේ මම වැඩ කරනවා හැබැයි එදා ඒ හරියන්ට පසුබිම් වෙච්ච සප්පාය කරනු ටික අනුග්‍රහ ටික සාමාන්‍ය බුද්ධියෙන් සපෙලා දෙන්න දීලා නැවත නැවත කරනකොට අර විද්‍යාඥයෙක් කරන දේ මේ මිනිස්සයා කරන දේ අතර වෙනස විද්‍යාඥයා බාහිර දෙයක් අල්ලා ගන්න නටන්නේ යෝගාවචරය තමන්ගේ ආධ්‍යාත්මයේ අද්දකී හැකි දෙයක් අල්ලගෙන නටන. ඒ නිසා අද්ද තියෙන විද්‍යා ඥාන අපි කියන නවීන විද්‍යා ඥාන ටෙක්නොලොජි නැත්නම් සයන්ස් කියන එකෙන් අපේ දරුවෝ දියුණු කරගෙන උඩපනින්න දෙමව්පියෝ අමනකම් කරන්නේ. ඒ දරුවන්ට ඒත් එක්කම ඇතුළතට හිත යොදලා මේ අනුපස්සනාවත් මේ බාහිර විපස්සනාවත් එක්ක සමසම වෙන්න දුන්නොත් ඒ දරුවන්ට පුදුමාකාර බයලජ්ජාවක් හට ගන්නවා. පුදුමාකාර ආචාර ධර්ම හට ගන්නවා. ඔය බාහිරේ හොයන්න යන්න යන්න බයලජ්ජ නැති වෙනවා. අමනකම් වැඩි වෙනවා. මාන්නක්කාරකම් වැඩි වෙනවා. තණ්හා වැඩි වෙනවා. ජිත්ති වැඩි වෙනවා. ඒ නිසාද ලෝක අද ලංකාවේ ඉන්නේ ඉතාමත්ම දක්ෂ කොල්ල කෙල්ලෝ ටික ওই දිච්චයට යට කරලා ඉවරයි. ওই මාන්නයට යට කරලා ඉවරයි. ওই තණ්හාවට යට කළ ඉවරයි. හොන්තම ක්‍රීම් එක අරගෙන උන්ට විද්‍යාඥයෝ කියලා අන්තටු දෙකක් පලන්දලා උන් අන්ටට උඩින් අනුගිරිසු දිහා නහයෙන් බලන්නේ. අපි විද්‍යාඥයෝ. හැබැයි එක එක හිතමටවත් තේරෙන්නේ නැහැ, කියන කාට තේරෙන්නේ නැහැ, කරන කාට තේරෙන්නේ නැහැ මේ බාහිරේ හොයන්නේ කියලා. බාහිරේ වල කද්දාකක් කියලා වරක් නැහැ. බාහිරේ වලට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ක්‍රමවේදය එකමයි. එකමදී නැවත නැවත කරබැලීම තමයි විද්‍යාඥය. ඕනම තැනක කරන්න පුළුවන් වෙනවා. ඉතින් පුත්‍ර ජානනාංශයේ කිව්වේ අපට පරියන්කේදී පුළුවන් නම් යම් දවසක ඉදිරියට තියාගත්ත අරමුණ ඉදිරිපත් වුණාට පස්සේ අරමුණත් එක්ක සමීප වෙනකොට ওই දැනෙන සිලිලාරේ ওই දැනෙන ප්‍රීති ওই දැනෙන ප්‍රමෝදය ওই දැනෙන මේ සැහැල්ලුව ওই දැනෙන අසහනේ නැතිකම ওই දැනෙන බුද්ධිකලා බව ওই දැන විවේකය සක්මණේදීත් ගන්න බලපන්. ඒක විද්‍යානුකූලයි විදුහුරුයි මෙතන පුළුවන් නම් අතන පුළුවන් වෙනවා. අච්චරම නැතුණාට ගන්න පුළුවන්. ඒ වගේම උඹටම බලපන් අනිත් දවසෙත් ගන්න. අනිත් දවසෙත් ගන්න. ඔය දෙකනේ විද්‍යාවේ තියෙන ප්‍රධානම ඉගෙනීම් දෙක. නමුත් මතක තියාගන්න විද්‍යාව යන්නේ පිට බාහිර දෙයක්. මේ කරන්නේ ඇතුළත දෙයක්. මෙන්න මේ දෙක ගලපලා බලනකොට පළවෙනි වතාවට මේක දැනගෙන මේක වෙන්න ඇති ක්‍රමේ කියලා හිතලා බුදු වෙච්ච එක තමයි අපේ බුද්ධාංකුර යනන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම තාපසතුමා. පොඩි පොඩි පිම්මක් නෙවෙයි ඒක. මේ එකම දේ තිබුණාට හරියන්නේ නැහැ. ඒක නැවත නැවත කරලා බලන්න ඕනේ නැත්නම් මම පිළිගන්නේ නැහැ. ඒක මෙතන තිබිලා බෑ අතනක් තියෙනවා. ඉතින් මේකනේ උන්වහන්සේ ආර්ය පරිශ්‍රණයක් වශයෙන් කරේ. නමුත් කෙනෙකුට කියන්න බයයි. අපි ඒ තරම්ම යන්තම් පොඩ්ඩක් ගෑවිච්ච ගමන් ඉතින් අඬ කණ්ඩ හැරපානවා මට අරක තියෙනවා මේක තියෙනවා කියලා ඊට පස්සේ ඒ අඬහැරේ නිසාම මෙයාගේ හිත වික්ෂිප්ත වෙනවා. හිත අවුල් භාවයකටපත් වෙනවා. අන්නේම අවුල් භාවයකටපත් වෙන්නේ නැතුව මේ කෙනාට දිගට යන්න අනුපස්සනා කියන ධර්මයක් බුදුහාමර පෙන්නලා දෙනවා. ඒ අනුපස්සනාව තමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක කරගෙන යනකොට මේ පලාශී ගතිය ඒ කියන්නේ අර ಗುಣ මටත් තියෙනවා කියන ගතිය විදර්ශනා උපක්ලේශ වලට රැවටීමක් විදිහට තමයි අපේ තේරවාදී හඳුල්ලා දෙන්නේ. තේරවාදී පෙන්ලා දීලා තියෙනවා මේ ගමන සාර්ථක වෙන යෝගාවචරයට. ඒත් හැබැයි පළවෙනි මාර්ගයේදී විතරයි මේක සිද්ධ වෙන්නේ. පළවෙනි මාර්ගය කියලා කියන්නේ සෝවාන් වෙන මාර්ගයේ සාර්ථක වෙන එකනට ඕවාස ඥාන පීටි පස්සද්දී උපට්ඨ උප ဋ ාණ උපේක්ඛා, නිඛන්ති ආදි වශයෙන් ගුණ ධර්ම ටිකක් බොහෝම සිලිලාරකී යුක්තව පහළ වෙනවා. ආලෝක ඕභාෂය කියලා කියන්නේ ආලෝකය. ප්‍රීතිය පහළ වෙනවා, පස්සද්ධිය පහළ වෙනවා, ඥානෙ පහළ වෙනවා. ප ဋ ාණය කියලා කියන සතිය පහළ වෙනවා, වීරිය පහළ වෙනවා, උපේක්ෂා පහළ වෙනවා. මේක දෙන්නේ මේ මනුස්සයාට පලාශී ගුණය තියනවද බලන්න. මේකට ඇන්දොත් මේක මන්නකරකමක් ගත්තොත් ඒකම නිසා භාවනා කරේ. මේක ආවට නැවත නැවත පරීක්ෂා කර මිසක් මම ගන්නෙ නෑ කියන විපස්සනා ඥාණය දන්නවනම් විපස්සනා උපක්ලේශවල තියෙන ඡාටගතිය දන්නවනම් මායාවේ ගතිය තියෙනවනම් එයා ආවපඩියට මට ධ්‍යානයක් ලැබුණා කියන්නේ නැහැ. මට විපස්සනා ඥාන ලැබුණයි කියන්නේ නැහැ. මට මාර්ගපඥාන ලැබුණයි කියන්නේ නැහැ. එයා දන්නවා මේක මම කෑදරද කියලා බලන්නේ දීපු උගුලක්. මේකට මම පුංචි කතන්දරයක් කියන්නම්. කතන්දරය යන්නේ එක තාලයකට. ඒ නිසා සමහර වෙලාවට මගේ උපමා උපමේ හරියන්නේ නැති වෙන්න පුළුවන්. පුංචි කාලේ අහලා ඇති ඕගොල්ලෝ අපි ඉස්කෝලේ යන කාලේ මෙව්වා දෙකේ තුනේ පන්තිවල පොත්වල තිබුණා. ගමේ ඉඳලා තියෙන මෝඩමන මේ දුප්පත් මිනිස්සෙක් එමනසයා උපේලා තියෙන කැලේට ගිහිල්ලා දර හොයාගෙන ආවිලා දර විකුණලා ඉතින් මනුස්ස ළඟ දෙන පොරවත් හොඳටම ගෙවිලා එකම රස්සාවයි දන්නේ. ඒ මනුස්සයා ඉතින් පොරව ඇරගෙන උදේට ගියාම දර්ටියක් හොයන වෙලාව විකුණලා ජීවත් වෙනවා. මේ මනුස්සයා වෙන ශිල්පයක් දන්නේ නැහැ. මේ මනුස්සයා හොඳට වැරදාලා පොරව ගහනකොට අතින් ගිලිහිලා පොරව ළඟ තියෙන ගඟකට වැටලා තියෙනවා. මේ මනසට විශාල දුකක් ඇවිල්ලා තියෙනවා. අනේ මට තිබුණ බඩ රස්සාවත් ඉවරයි, පොරවත් ඉවරයි, මට වතුරට බහින්නත් බෑ, පීනන්නත් බෑ, දර හොයාගත්තෙත් නෑ, ගෙදර ගිහිල්ලා දැන් ගෑනින්ට දරුවන්ට මොනවද කන්න දෙන්නේ. ඉතින් අඬනවලු ගහමළු ඉඳගෙන ඉසారද වැඳගෙන ඒතකොට ගහේ හිටු රුක්ෂ දේවතාවෙක් දැක්කලු. මේ මිනිස්සයා අඬනවා අඬනවා අහන්න කෙනෙක් නැහැ කියලා. ඇසේ රුක්ෂ දේවතාව බැහැලාවිලා තිනවා මනුස්ස ස්වරූපයෙන්. ඇවිල්ලා කියනවා මොකද මේ කැලේටලා තනියම අඬන්නේ කියලා. ඊට පස්සේ ඔය අර කිව්වට හරියයි දන්නේත් නෑ වැඩක් නෑ. මට හරීම අකරතැබ්බයක් උනේ. මම මේ දර ටිකක් හොයන ජීවත් වෙන මිනිස්සෙක් මේ පොරවෙන් කොට උරගෙන පොරව වැටෙනවා ගඟට. දැන් ගෙදර ගියාම ගෑණිකෙන් එක සෝලි වැටෙන බැනුම් අහන්නත් ඕන. කන්න දෙයක්වත් නෑ. මට වතුර බහින්න දන්නෙත් නෑ. පීනන්න දන්නෙත් නෑ. ඉතින් මම අනේ මට පීනන්න පුළුවන්. මම පොඩ්ඩක් ගිහිල්ලා බලන්නම් කියලා මිනිහා ගඟට බැලලා රත්තරන් පොරවක් අරගෙන ආවිලා දැන් මේ මනුස්සයාට දුන්නලු මෙන්න මේක අරගෙන වැඩ කරන්න කියලා. අර මිනිස්සුන්ට අමුසෙට තේරෙන්නේ නැද්දෝ රත්තරන් පොළවල් වලින් පුළුවන් ද දර බලන්න. දර මගේ තිබුණ යකඩ පොරවා. මේක රත්තරන් මේක හරියන්නේ මගේ වැඩේට කියලා මිනිහ දිකට මඩනවා. ඊට පස්සේ අර දෙයන්නාන්සේ ආය වතුරට ගිහිල්ලා රිදී පොරව ගන්නවා. ඒ වාසිය ගලු තමසලා බිස්නස් තේරෙන්නේ නැහැ. ඔය දර බලනවද රිදී පොරවලි. දර බලන්නේ මම යකඩ පොරව මගේ තිබුණ ගෙවිච්ච පොරවා. ඊට පස්සේ දෙයන්නාන්සේ ගිහිල්ලා අර අර පොරව ගෙනද රොසේ මේ වන්ස හරි සතුටක් ඇති වුණාලු. අඩේ මක නම් මගේමයි කියලා ගත්ත තාලෙට දීයට හිතනලු මොනතරම් අවංක මිනිස්සුද මනුෂ්‍ය කියලා ඍජී පොරොය රත්තරන් පොරොය දෙකම තෑග්ගට දුන්නලු බහරි අවංකයි. ඔබට මේ මගේ පොරොව කියලා ඔබ රත්තරන් පොරොව ගත්තෙත් නැහැ. ඍජී පොරොව ගත්තෙත් නැහැ. ඉතින් මේ මනස දැන් දර වෙනුවට ගෙදර ගිනිච්ච මොකද්ද ඍජී පොරොව රත්තරන් පොරොවයි. ඉතින් ඉතින් ළමිනා ලොකු පොසත් එක්කලා තියෙනවා. උනාට පස්සේ ගමේ හිටලු හොන්ත කෛරාටක කට්ට කෛරාටකේ ඌ දැනගත්තලු කැලේ ඉන්න මෝඩ දෙයියෙක් කියලා මිනිහක් පොරවක් ණයට අරගෙන අර ගාලකට ගඟලකටම ගිහිලා කොට කොට ඇවිදලා ගඟට වීදලාලු පොරවන. අර තාලෙටම අඬාවෝ ගන්න පටන් අතලු අයියෝ මගේ පොරවන අයියෝ මගේ ගෑණිකෙන් බැලුම් ගන්න අයියෝ ගෙදර ගෙට යන දරනේ අයියෝ අර දෙයයන්න්සේ ආයෙත් බහැලා මේ ගහයට අනි කචන්දේ තියෙන කියලා දෙයෝ බහැලා වල මොකද මනුස්සු ඊට පස්සේ කවලු මේ බලන්නකෝ දෙයයන්න්සේ කියලා රත්තරන් පොරව දෙනකොටම ගත්තලු අතට දෙයෝ දැනගත්තලු මේක කට්ටයි හේත් එකම දෙය අතුරුදහන් වුණාලු රත්තරන් පොරවත් අතුරුදහන් වුණාලු මේ යකට යකට පොරවත් නැතුණා. ඒ දෙන්නකොටම ඛණ්ඩ ගියොත් බුදනකොටම කාපියකා කියලා මේ ආලෝක මාත්‍රාවක් කාපු පාළියට පහසුවක් දැනෙච්ච පළියට මේක සෝවාන් වුණා මේක ජීව ඥානය කියලා. ඉතින් මේ මනුස්සයාට ඒ සිදුවෙන අබැග්ගය පලාශී ගතිය. පුංචි එකක් කාපු ගමන් නෑ මටත් ඒක පුළුවන් මාත් දන්නවා මාත් ඕකේ තමයි කියලා අඬහැරපා. ඉතින් මේ වගේ වැඩකදී වෙන හානිය මෙතකයි කියන්නේ. ඒ කියන්නේ යා නිහතමානී නෑ. එයා දන්නේ මේ වගේ ගැඹුරු ධර්ම අපිට හිතලා තීන්දුව කරන්න බෑ. ඒකට තියෙන එක ක්‍රමයයි තියෙන්නේ මේක නැවත නැවත යොදවන්න ඕන. අර මනුෂයා කිව්වේ මේ රත්තරන් පොරව නෙවෙයි, මගේ පොරව උක නෙවෙයි. මගේ එක එන්න ඕන. ඊට පස්සේ අර දෙයන්නාසේ රිදී පොරවක් ගෙනල්ලා දුන්නේ නෑ, ඕක නෙවෙයි. මගේ මගේ තිබුණේ මේ යකඩ පොරව. ඒක දුන්නාට පස්සේ ඇති වෙන සන්තෝෂය වගේ මම මේ කරන්නේ භාවනාවක් නම් මට ඉස්සල්ලාම තේරෙන්න ඕනේ මේ අරමුණ වෙන අරමුණකින් වෙන්කොට දැන ගැනීම මිස මට ඉතුරු ඥාන පාල වෙන්න බෑ. මේ ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ආනාපාන මම මේක පිම්බීම හැකිලිම නෙවෙයි. මේක වේදනාවක් සද්දයක් නෙවෙයි මේක ආනාපාන. මේක වෙන් කර අඳුර ගන්න බැරුව අරකත් බලනවා මේකත් බලනවා ඒ ඔක්කොගේ විස්තර හොයන්න පටන් අරගත්තොත් මේ එකකවත් ಗುಣ කෙලවර කරන්න හම්බ වෙන්නේ නැහැ. අර වෙන්කොට දැනගැනීමේ ශක්තිය දෙයන්න පේන්නේ මොනස අවංක මිනිස්සේ තමන්ගේ යකඩ පොරෝ එන කම්මඬනවා. ඒතර දෙයන්නේ සතුටට රිදී පොරෝ රත්තරන් පොරෝ දෙකම අතර දෙනවා. මේ භාවනා කරනකොට ඔය ටික කල් ගක් කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ භාවනා කරනකොට තේරෙලා යම් දවසක අපි හිතනවා නිවන් දැක්කයි කියන නැත්නම් අපි කොහොම සුවහනුණයි කියලා. නැත්නම් ධ්‍යානයක් ලබා කියලා. ඒකට තියෙන මම උප්පත්ති දවසේ ලෝක තිබිලා තියෙනවා. හිතේ මේ කොහේවත් තිබුණ එකක් නෙවෙයි. අපේ හිතේ මේ සියලුම ගුණ ටික තියෙනවා. අපිට ඕනේ වෙන්කොට අඳුරා ගන්න එකයි. මේක තියෙන දැන් කෙලස් එක්ක ඇනිලා. ඒ නිසා බුදුහාමුදුරන් කියනවා අරහං කියලා. අරහං කියලා කියන්නේ උන්වහන්සේ සුදුස්සා. පූජාවල් වලට තෑගි දෙන්න සුදුස්සා. ඒක උන්වහන්සේට හරියටම පිවිතුරුව නිර්මලව කියකි මේක පිරිසුදු දෙයක් මේක අපිරිසුදු දෙයක් කියලා. අර පිරිසුදු දෙය අපිරිසුදු දෙය අනාගන්නේ. අනාගත්තොත් අනාගාමි වෙන්න බෑ. ඒකයි කියන්නේ. මොන්න දෙයක් හරි අනාගත්තොත් අනාගාමි වෙන්න බෑ. ඒක පිරිසුදුව දැනගන්න. ඒ පිරිසුදු දැන ගැනීම හරහා යන්න පුළුවන් ඥානෙ කිලෝරක් නෑ. එකක් හරියට දැනගත්තොත් ඒකට සාපේක්ෂව දිගට යන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් දැනෙච්ච ගමන් අධි탁සීරුවට යන්නේ පලාශී ගතිය නිසා. ඒ නිසා හුඟක් වෙලාවට සිද්ධ වෙන නිසා මහසීසයාඩෝ ස්වාමින් වහන්සේ ඔය විදර්ශනා උපක්ලේශ ගැන කියවෙන පරිච්ඡේදයට එළඹෙන සාමාන්‍ය සම්මස්න ඥාන ගැන කතා කරනකොට ඉතින් මේ ස්වාමීන් වහන්සේ නිසා ගොඩාක් භාවනාවට පෙළඹුණානේ කට්ටිය. පෙළඹුණා පස්සේ හුඟකදී පටලවා ගන්නවා. මේ පොඩි ආලෝකයක් ආපු ගමන් පොඩි පහසුවක් ආපු ගමන් ඇයි මට එහෙම වුනේ මේකේ මොකක්ද අදහස් වෙන්නේ කියලා හිත ගොඩාක් සිලිලාර කරගන්නවා. ඒක අහිංසකයි ඇත්තට මේක වෙනවා. නමුත් ඒකෙන් තමයි අදි탁සීරුට නොයන්ද. මමත් ආර්යයන් වහන්සේ නමක් කියලා හිත පරදොල නොගන්න. මමත් උත්තරීමංශ ධර්ම කෙනෙක් ඇති කෙනෙක් කියලා වරදොල නොගැනීම පිණිස ඒ මට්ටමේදී පේන මේ ඕබාස ඥාන පීටි පස්සද්ධ ආදී උපක්ලේශ ධර්ම පිළිබඳව විස්තර ලියලා කොච්චර විස්තර කරනවද කියනවනම් ඒ පරිච්ඡේදේ ඒ මේ සම්මතන ඥාන පිළිවෙත පරිච්ඡේද තමයි මුළු පොතේම ලොකුම පරිච්ඡේද. මොකද එතන තමයි පටලැවෙන තැන. යන්තම් ධර්ම කොටස තේරෙන්න පටන් ගන්නකොට ඒ කියන්නේ සම්මුති ධර්ම වල ඉඳලා පරමාර්ථ ධර්ම වලට හැරෙන තැනදී අපේ හිත කෑදරකම නිසා මාන්නක්කාරකම නිසා මේ මේ ඥාන මගිය කියා ගන්න දඟලන නිසා හරියට පටලැවෙනවා. ඒ පටලැවිල්ල වෙන්නේ පින්වත් උපාසකයන් උපාසිකාවන්. මොඩෙන්ඩ වෙන්නේ නැහැ. මාර්ගඵල ලැබුක් කරනට වෙන්නේත් නැහැ. මේ මේ ටිකනේ ඉස්සරහට සාසනය කරන්න ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඒකලා කියලා තිනවා මෙතෙන්න ගියාට පස්සේ ඒ සම්මස්ස ඥාන කියලා කියන්නේ ඉස්ලාම් වතාවට යාට මේ ආනාපානට හොඳට හිත ලං කරලා බැලුවොත් මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය මෙහෙමයි මේක පටන් ගන්න මේක ඉවර වෙන්නේ මෙහෙමයි ප්‍රස්වාසයෙන් ඉවර වෙන්නේ මෙන්න මෙතෙන්දි ප්‍රස්වාසය ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවරෙටම නැති වෙනවා ඉවරෙටම නැති වෙලා මිසක ආශාසෙ ඉන්නේ නිසා ඉවරෙටම නැති වෙච්ච තැනින් පස්සේ 100ක් නිවනට හිත ගිහිල්ලයි ප්‍රස්වාසය පටන් ගන්න නිසා ඉවර වෙනකම් ඉඳලා නිවන කොට ස්පර්ශ කරපන් එතුණුඹට තේරෙයි ආශාස් ප්‍රස්වාස දෙක මැද නිවනක් තියෙනවා අන්න ඒක දැක ගන්නා සුළුව භාවනා කරනකොට අර සම්මුතියෙන් වැහිලා තිබිච්ච පරමාර්ථ ධර්ම මේ වීදුරක තිබුණ දූවිලි මායමක් අයින් කරලා හොඳට පිරිසුදු පේන්න වගේ පේන්න පටන් ගන්නවා. මේ බලාගෙන ඉන්න මම මේ බලාගෙන ඉන්න ආස්වාස් ප්‍රස්වාස දෙකේ ප්‍රස්වාසය ප්‍රස්වාසය පාස මේක 100%ක්ම ගෙවෙනවා. ආස්වාස කාස්වාස බලන 100%ක්ම ගෙවෙනවා. මේ ප්‍රශ්වාසයේ කෙලවර බලනකොට මේක පුදුම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒක හිතා ගන්න බැරි වෙකින් වෙනස් වෙනවා. ඒක හරිය හිත පීඩා කරන සුළුයි. හරිය එපා කරවන සුළුයි. හරිය ઈચ્છා බංගත්වයක් ඇති කරන සුළුයි. හරියට හොන ගහච්ච දෝම් පිටින දිහා බලනවා. ඒ නිසා මේ ගෙවීම දැකීම දුකක්. හැබැයි මට කරන්න දෙයක් නැහැ. මේක තමයි ස්වභාවය. මේක අනාත්ම ධර්මයක්. මේක මට ආණ්ඩුමට්ටු කරන්න බෑ කියන එකට ලාවට යාන්තමට යෝගාවචරය පිළිගන්න ලෑස්ති වෙනවා. මම මේ අරමුණ තියා බලන ඉන්නේ අරමුණ ලොක් කරලා ගෙදර ගිහිල්ලා හාක්කුවේ දාගන්න නෙවෙයි. ලොකු කරලා බලන්න බලන්න අරමුණ වාෂ්ප ටිකක් වාෂ්පීකරණය වෙන්න වගේ. වලාකුළක් දීවිලා යන්න වගේ. වතුරට දාපු ලුණු කැරයක් වාගේ. මේක දුරු වෙනවා. අනේ මෙච්චර ආසාවෙන් බලන්න හිටපු මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය මෙහෙම දුර වෙනවා කියලා. දුර වෙන එක බොරුත් නෙවෙයි. ඇස් පිහලා බැලුවත් ඒක එහෙමමයි. ඒක දැකීම දුකක්. ඒක දැකීම බය එළවන සුළු දෙයක්. මේක දැකීම අවිශ්වාසයේ දනවන සුළු දෙයක්. මේක දැකීම හිතේ පා කරන සුළු දෙයක්. හිත හැඟෙන සුළු දෙයක්. මොකද අපි උප්පත්තිය බලන්නයි අපිට අම්මලා අප්පලා තේරුම් කරලා දීලා තියෙන්නේ මරණය දැකීම අවමංගල්‍යයක් කරලා ඉවරයි. ඡය වීම දැකීම මංගල්‍යයක් කරලා අවමංගල්‍යයක් කරලා ඉවරයි. වැය වීම දැකීම අවමංගල්‍යයක් කරලා ඉවරයි. නිරෝධය දැකීම අවමංගල්‍යයක් කරලා ඉවරයි. ඒ නිසා අපිට වැය වෙනවා, ඡය වෙනවා, මැරෙනවා දකින්නකොට කෑ වෙනවා. ඉතින් කොහෙද ඥානය පහළ වෙන්නේ? ඊළෙනවා. නමුත් බුදුරජාණන්ගේ සම්පූර්ණ ශාසනයේ තියෙන නිරෝධ සත්‍යයනේ. මේ නිරුද්ධය දකින්නනේ. මේ එක අරමුණක් කරගෙන ඒක නිරුද්ධ වෙනවා දකින්නකොට මහසී සෑඩෝ ස්වාමීන්සේ සඳහන් කර තියෙන මේ සම්මස්සන ඥානදී යෝගාවචරගේ හිත ලෑස්ති වෙනවා තීරණ පරිඥාවට මම මේ වඩන අරමුණ පවා කොටු කරලා වේග කරලා පරිච්ඡේද කරලා බලන අරමුණ පවා අනිත්‍යත්ව කියලා කියනවා මම මෙතෙක්කල් මේකට විරුද්ධව හටන් කරේ මේකට තමයි මම බය වුනේ මේකට මට ඊන්දාඩිය දෙන්නේ මේකට තමයි මම වැන වුනේ මේකට තමයි මට නිින්ද ගියේ මට දැන් මේක දිහා බලන්න පුළුවන් කියලා ඒන වෙනස යෝගාවචරෙක්ගේ සාර්ථක යෝගාවචරය ඇතිර වෙනස ඒ යෝගාවචරයට ඇති කරලා දෙනවලු මම රහත් කියලා හිතන තරම් අධිතක්ෂේ මේ පේන්නේ ඕන මේ පරමාර්ථ ධර්ම නෙවෙයි පළවෙනි වතාවට තේරුම් ගන්නට ලෑස්ති වෙනවා පළවෙනි වතාවට හිත සකස් කර ගන්නවා මම මොනතරම් අරමුණු කරත් මේක මම මොනතරම් මේ අරමුණේ එල්ලීගෙන හිටියත් ආලම්බණය කරලා හිටියත් මේකත් වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වීම බියලවන සුළුයි. ඒක හරියට මම උදාක් සල්ලි දාලා බැංකුවට බැංකුව බංකොලොත් වෙනවා. දැන් ඉවරයි. දැන් සල්ලි දාලා තියෙන්නේ සක්විතිත් එක්ක. ඕන්න කෙලවුන. බැංකුවත් ඉවරයි සල්ලිත් ඉවරයි. අන්නේ වගේ මේ මම විශ්වාස කරන අරමුණ මම මේ ආලම්බණය කරන අරමුණ මේ අස්පනා පිට හැදි ගෑවිලා යනවා. ජීවිලා යනවා. හරි දුකයි. ආන්නේ දුක උනාට මේක මම කරන දෙයක් නෙවෙයි මට ආණ්ඩු කරන්න බෑ. ඕක තේරුම් ගන්න බැරි නිසා සංසාර මෙතෙක් කල් විඳ වැව්වේ. දැන් ඕක තේරුම් ගනින් දුක්ඛ සත්‍ය වශයෙන් අනිත්‍ය වශයෙන් කියලා ඒ තේරුම් ගැනීමට පෙරලෙන හැටි හිත පරිණාමය වෙන හැටි හිත මෝරණ හැටි කිව්වොත් එතනදී පුදුමාකාර විදිහට අපි දන්නේ නැති ශේෂ්ඨක විනිශ්චය වගේක් එනවා. ඒක සමහර විටක රහත්ුණයි කියලා හිතෙන් තරම්. තව සෝවාන්වත් වෙලා නැහැ. රහත්ුණා කියලා හිතෙන් තරම්. ඒ මනුස්සයට අනුකම්පා කරන්නයි කියලා තියෙනවා. ඕනම කෙනෙකුට ඒක වෙනවා. එයා ඇවිල්ලා කටමැද දොඩනවා මේ පලාසි ගතියට. මටත් මාත් සෝවාන් තමයි, මාත් රහත් තමයි. දොස් කියන්න බෑ. දොස් කියන්නේ නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඒක තීරුම් කරන දෙන්න වෙන්න පුළුවන් දරුවා, වෙන්න පුළුවන් පුතේ, වෙන්න පුළුවන් දුව හරිනම් ඔය කායසරයක් වෙයි. ඔබට එකයි කරන්න තියෙන්නේ අර එදා යම් ආකාරයකට අනුග්‍රහ කළ දෝකාවියෝක නැවත සරයක් කරපන්. මේක අපේක්ෂා කරන්න එපා. හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා නොකර. හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂා නොකර. මේක අපේ හිතට වදන්න පුළුවන් ධර්මයක් නෑ. මොකද අපි දුවන්නේම ඵල අපේක්ෂාවෙන්. ආයෝජනයක් කරන්නේම ලාභ ලබන්න. මෙතනදී ආයෝජනය කරන්න කියනවා බුද්ධ ආමතුරු පිළිබඳ ශ්‍රද්ධාවෙන් ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් සංඝයා පිළිබඳ ශ්‍රද්ධාවෙන් ශීලයේ පිළිබඳ ශ්‍රද්ධාවෙන් එතකොට මෙයාට තේරෙනවා මං යම් අහස්මාලිකාවක් හැදුවද යම් මං යම් ආකාරයක වීදුරු මාලිකාවක් හැදුවද යම් ආකාරයක වැලි මාලිකාවක් හැදුවද ඒක හේදිලා ගියා හේදිලා යනවා හදන හදන හැම මාලිකාවක්ම ඔච්චරයි ඉතින් මේක දකිනකොට තමයි බුදුරජාණන් වහන්සේ පළවිට කතර කිව්වේ අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිප්පිසංඝාකාරං වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුරං මේ ගියේ හදන වඩුව හොයාගෙන මං අනේක ಜಾති සංසාරයක් ඇවිද්ද මට කවදාකවත් දකන්න හම්බෙන්නේ නැහැ මං යනකොට ගියේ හදලා ඉවරයි මං හොයන්න යනකොට ගියේ හදලා ඉවරයි මං මේක බැලුවේ මොකද්ද? ওই මාගේ හදන එක නෙවෙයි, ලබනාත්මයක නෙවෙයි, මේ ආත්මේ හුස්ම පොද ගෙවිලා ප්‍රශ්වාසයේ එන ගිය අතර තන බලපංකෝ. ආශ්වාසයේ කියන ගේ කැඩිලා ගිහිල්ලා ප්‍රශ්වාසයේ ගිය අතර තන බලපංකෝ. ශුද්ධ මට්ටමේ දැන් මට පුළුවන් ගේ හදන හැටි දකින්න. එහෙමනම් ප්‍රශ්වාසයේ අන්තිමට එනකන් දකින්න. පිම්බි මහැකිලිම ගන්නගෙන හැකිලිමේ අන්තිමටම එනකන් එක ඇහක් පිට ඇහක් තියාගෙන වට පිට බලන්නේ නැතුව සද්ද හිච්චාවයි වේදනා දරිච්චාවයි හිචවිලි පළච්චාවයි මම මේක තියා තියාගත්තේ එල්ලේ ඉනිකනා වට්ටගත්ත සතෙකුට විරිචයන්ට ලං වෙන වෙඩික්කාරයෙක් වගේ. ගත්ත අරමුණේම ඉවර වෙනකම් බලන් හිටත් තේරෙන පටන් අර ගන්නවා. ඊගාවගේ හදන්න ඉස්සලා මේක ඉවර වෙන තැන බැලිල්ල තමයි ඉතුරු එක පටන් ගන්න එකට මංගලාවතර වෙන්නේ. සූදානම්. ලෑස්තිය. ආන්න එතන ගියාට පස්සේ ජී හදන වඩුව පේනවා. ගහකාරන්දිත්තෝ සීපොට ගියන්න කාසීතෝ මම දැක්කා තෝ ආච්චිකවල් හදාපි ඊට පස්සේ තෝ මට ගෙවල් හදන්නේ ආයෙ ගෙවල් හදන්නේ ගහකාරන් විසංකිතං විසංඛාරගතං චිත්ත තණ්හානං කය මච්චගාමං ආයෙ කවදාවත් ප්‍රාර්ථනා පිටවන්නේ මේ ලෝකෙ පිටවන හැම ප්‍රාර්ථනාවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් අමාරයි යම් ප්‍රාර්ථනාවක් තිබුණා ඒ සෑම ප්‍රාර්ථනාවක්ම කෙලෙසේක ලකුණක් යම් අදිෂ්ඨානයක් තිබුණා කෙලෙස් ඒක ලකුණක්. ඒ නිසා තිබිච්ච අදිෂ්ඨාන දිවිච්චාවයි. ජීවිත ප්‍රාර්ථනා දිවිච්චාවයි. සම්පූර්ණයෙන්ම ගෙවෙන ගමන් ඉන්න අලුතින් ප්‍රාර්ථනා හදන්න යන්න එපා. එතකොට හිත සංස්කාර නැහැ විසංඛාරගත වෙනවා. ඉතින් ඒක නිසා අර ප්‍රස්වාසය ඉවර වෙන කම්ම මොන ආලෝක පෙන්වත් මොන හෙන ගැහුවත් මොන කය නටුවත් මොන විදියද වේදනාවක් අර ගත් එක ඉවර වෙන කම්ම බලන්න ලක්ෂ කී වාරයක් බලන්න වෙනවා අන්නේ මේනකොට මේ ඇඟ කිලිපොළනවා, සහලවනවා, ආලෝක ප්‍රීති පස්සා තියෙනවා. මේ එකක හරි මේ එකක හරි අලකි මුලකි හොයන්න ගියොත් අර ගමන ඉවරයි. අර අරමුණ දිගේ යන ගමන ඉවරයි. මේ පලාසී ගුණයටයි මම මේ හේතු කරන්න හදන්නේ. මේ ලාමක දේවල් ගැන එලවන්නේ ඇයි? අර අරමුණ ගෙවෙන කම්ම ගෙවෙනවා කියන්නේ කෙලස් ගෙවෙනවා කියලා තන බලහන් ඉන්න පුළුවන් නම් ඒත් එයා මේ පලාසී ගුණයට අහු වෙනවා. එයාගේ අර තිබිච්ච සංසාර කහට ගතියට ලැබෙන ලැබෙන ලාභ වලට ආඩම්බර වෙන ගතියක් තියෙනවා. නමුත් එයා හිතා ගන්න කමන්නේ ආඩම්බර වලට මම තව සැරයක් පරීක්ෂා කළා මිසක්ක මම මේක පිළිගන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ. ක්‍රියා කරන්නේ නැහැ. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යන්න යනකොට අවංක මනුස්සයාට තහවුරු වෙනවා බුරුකාරයා පචරිනවා. එතකොට පලාසි නැහැ. එතකොට අපලාසි. එයා ගිහිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම හිතුවේ එදා මේ මේ මම ධ්‍යාන ලැබලයි කියලා. මං හිතුවේ මේ මාර්ග ඥාන ලැබලයි කියලා. මං හිතුවේ මෙහෙම විපස්සනා ඥාන ලැබලයි කියලා. පස්සේ බලනකොටයි මට තේරෙන්නේ එහෙම එකක් නෑ. එදා වෙලා තියෙන්නේ පටලැවිල්ල. එදා වෙලා තියෙන්නේ මාරේ බලවේගය. එදා වෙලා තියෙන්නේ විදර්ශනා උපක්ලේශය. මම දැන් මෙහෙම කරන්න ඕනේ කියලා කාටද කියන්න පුළුවන් වෙන්න ඒ පුද්ගලයාට මොන්න තරම් මානසික විප්ලවයක් ඇති වෙන්න ඕනද කියලා හිතන්නේ මම මේ වරදොල තේරුම් ගත්ත එක වැරද්දක් මම දන්නවා. ඒ නිසා මම දන්නවා ඉස්සරහට කටමැද දොඩවන්නෙත් නෑ මම භාවනා කරින්නෙත් නෑ මම දිගට භාවනා කරන්න ඕනේ කියලා චිත්තුත්පාදයක් පොදවා ගත්තොත් මේ පව් වර්ධොල වටහා ගැනීම අදි탁ෂිරු වෙනුවට යථාභූත ඥාන දර්ශනේ ඇත්ත ඇති හැකිර දැකීම පිළිබඳව චිත්තුත්පාද මට්ටම එක චිත්තක්ෂණයක් මම හැදෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා චිත්තුප්පාදම්පිකෝ අයං උච්චති අයං ඡොන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාන මුළු ජීවිතේම තියෙන වටිනාම උපකාරය තමයි හදිස්සිය හදිස්සි වෙන්න එපා මම මේක නැවත බලලා බලලා කියනකම් පොඩ්ඩක් ඉවසන්න මම ඉදිරියට එක සැරෙන් හදිස්සි වෙන්නේ නැහැ මෙන්න මේ චිත්තුත්පාදේ මෙන්න මේ චිත්තක්ෂණය ඒ මනුස්සයාට අම්මට වැඩිය අප්පට වැඩිය උදව් කරනවා ධම්මෝ විනානත්ති පිතාච මාතා මේ ධර්මයට යා අපිට අම්මෙක් නෑ අප්පෙක් නෑ අපි මේවට පුම්බනවා තල්ලු කරනවා උඩ කෙටි දෙනවා අනේ ඵලයන් කියලා කියන જાතිය තමයි අපි නෑදෑයෝ කියන්නේ. ඒගොල්ලෝ මේදි පාටි දාන්න කතා කරනවා. නමුත් Taman දැනගන්න ඕනේ පාටි දෙමිල්ල පැත්තක තියලා මේක නැවත කරන්න නම් ඔය පලාශී කියන සමාජ ධර්මයේ අරේ ගුණත් මට තියෙනවා ඕකත් මට තියෙනවා මේකත් මට තියෙනවා කියන වෙනුවට තියෙන එක නැවත නැතු උරගා බලන්න කටමැත දොඩවන්න ඉස්සලා සලකා බලන්න බලන්න බලන්න බලන්න හරි දේනම් රත්තරන්නම් උරගාන්න උරගාන්න ඒකේ ක්ලැප් ගන්න කරත් ගන්න මෙච්චර කියලා කීත හැකියි බොරු දේනම් උරගාන්න උරගාන්න එකේ බොරු බව තේරෙනවා ඉතින් නියම රත්තරන් තියෙන මනුස්සය උරගාවට බය නැහැ එයා දන්නවා මේක ක්වොලිටි එක තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. අනෙක් මිනිස්සයා නෑ නෑ උර ගහලා බලන්න දෙන්න බෑ. කැමති නම් ගෙඩිය පිටින් ගන්න නැත්නම් නිකන් ඉන්න විකුණනට පස්සේ අපි පාටු ගාලා ගන්න කැමති නෑ කියලා নানা ආකාර නීති දාන්නේ. ඒගොල්ලන්ගේ ලාභ බඩුවල තියෙන හිලක් නිසා තමයි. ඉතින් මේ ගුණය යම් කිසි කාවක තියෙනවා නම් අපලාශී ගුණය. අර ගුණ මට තියෙනවා මෙයා ගුණ මට තියෙනවා කියන වෙනුවට තමයි ළඟ තියෙන ගුණ ලක්ෂ වාරයක් මම උරගක බලනවා අනුපස්සනා කර කර බලනවා විපස්සනා කර කර බලනවා කියලා කියන්නේ ඒ මට්ටමට ගියාට පස්සේ මලඟ යමක් තියෙනවා මේ ගැන ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා නැවත නැවත උරගාලා බලනවා කියන්නේ එතෙන්ට දියුණුනා කියන්නේ දැන් පැවිදි වෙන කියන වෙලාව කියන එකයි තියෙන මේ ආනන්ද සප්පයි සූත්‍රය ඊට පස්සේ මේ පරිශ්‍රණය සඳහා පැත්තකට යනවා. පැත්ත ලෝක ලක්ෂ වාරයක් උරග බලපං. ගුණයක් තියෙනවා ඒක ඇත්ත. නමුත් ප්‍රකාශ කරන්න යන්න එපා. ඒක නැවත නැවත කරන්න කියලා. උගලන්ට මතක ඇති වයසකත්තන්ට මතක ඇති. ලංකාවේ තෙල් හම්බුණයි කියලා එකපාරක් පත්තරේ තෙල් බෝතල් එකමාරක් මේ පැත්තෙන් දාලා හිටපු අකමැති මේ පැත්තෙන් දාලා දැන් ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපිට තෙල් ලැබිලයි කියලා ඉන්න බලියක් රැකනවනේ. තන්නේ කර පචයක් නේ. ජාතික පුවත්පත් වල මුල් සිරස්තලයේ තිබුණේ. ඉටලියන් කෝපරේෂන් එක විශේෂයෙන්ම එන්ජින් ඔයිල් බෝතල් එකමාරක් පෙන්නලා තියෙනවා. කිව්වේ මොකද්ද? ලංකාවට තෙල් ලැබිලා කියලා. මේ බලනු කීයක් අපේ ඡන්දදායකව කාලා තියෙනවද මේ වෙනකොට? එක්කෙකුට මතක තියෙනවද මේවා ඊගාව ඡන්දෙට යනවා? අරක දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා පච දෙක කියලා ඉනකොට මේගොල්ලෝ රහුව බඳගෙන පිටිපස්සෙන් ගිහිල්ලා ඡන්දෙ දීලා හිතනවා මේක කුසල ඡන්දේ කියලා. මේක කාම ඡන්දේ බව දන්නේ නැහැ. තන්නිකර කාම ඡන්ද. දේශපාලනචෝ හොඳටම දන්නවා ඡන්ද දායකයා අමනයි කියලා. මොන ලනුව දුන්නත් කනවා කියලා. ඉතින් මාර්යා කොච්චර ඔක පාවිච්චි කරනවද භාවනා කරන එක. නේද දේශපාලනඥයා ඔච්චර පාවිච්චි කරනවා. ඕනේ නැටිලක් නටපන් මම මේක නැවත පරීක්ෂා කළා මිසක් මම පරීක්ෂා කරන කතාවරින්නෙත් නැහැ. මට කියා බඳ නෙවෙයි ඕන කළොත් මේක නියම බඩුද කියලා බලන්න ඕන කියලා. ආන්නේ පරීක්ෂා කරන ගතිය Tamanට තේරෙන්න පටන් අරගත්තා නම් යා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනට තද්ද වගවීමක් කරන මම ඊට පස්සේ වචනයක් කතා කරන්නේ මම මේ කියන දේ හරි නැත්තම් මම කිසිම ක්‍රියාවක් කරන්නේ ඒකෙන් පෞසිද්ධ වෙනවා මම කිසිම ජීවන රටාවක් කරන්නේ අනුසූරා කරනවා මම කරන ජීවන රටාව යහ එහෙම නැත්නම් ආජීවය යහ ආජීවයක් වෙන්න ඕන. මම මේ කරන දේ මගේ නිවනට බාධා කරන දෙයක් වෙන්න බෑ. මම මේ කතා කරන දේ කටමැද දෙවියමක් වෙන්න බෑ. නම් වග වෙන්න ඕන කියලා. එතන ඉඳලා තමයි සීලයක් තියෙන්නේ. එතන ඉඳලා විතරයි සීලයක් තියෙන්නේ. තමන් අත්දැක්ක අත්දැකු දේ නැවත නැවත කරනවා උන්ට පටිසද කරගන්න. ක්‍රියා වචන ජීවන රටාව ඉතින් නැ පැවිද්ද තියෙන. ඒක කරන්න බෑ. මොකද ගිහි ලෝකේ කියන්නෙම අඬහැරි. කියා බෑ. ඒ නිසා එතෙන්ට යනකම් කොච්චරක් කිහිව ඉඳගෙන කරන්න පුළුවන්. කොච්චරක් අපි මේක උරගාල බල්ලා තියෙන්න ඕනද? මේක නියම රත්තරන්ද කියලා. ඉතින් ඒ ටික එහෙම කරන කල්යාණ මිත්‍රෝ ලෝකේ නැතුව නෙවෙයි. අපිට හම්බ වෙන්නේ නැත්තේ වෙන්නේ අත්ෝ අපි දුර්වච කරන ගතිය නිසා. අපි ළඟ තියෙන මේ වර්චස් ගතිය නිසා. අපි මේ කණ්ඩායම් පාඩය. අපි ආ ඔයගොල්ලන්ගේ ළඟ තමයි අපිටත් තියෙනවා ඒක තියෙනවා කියලා කියා ගන්නවා. එහෙම නැත්නම් ඔය කියන්නේ බොරු. මේ කාලේ කොහෙද නිවන් දකින්න පුළුවන්? අපි ඔන්න බිස්නස් එකක් කරන ගියක් හරි මේ හොඳ කාර් එකක් කරන හොඳ ෆ්‍රිජ් එකක් කරන ඔන්න ඉමු ඔය බොරු කතාව ඕනේ නිවන් දකින්න යන්න ඕනේ ඒක මෛත්‍රී බුදුහාමුදුර අපවම කරතැක කියන කියන වචනය පාස කොච්චර අවංක භාවනා කරන මිනිසුන්ට චෝදනා වෙනවා දන්නේ නැතුව ඒ නිසා භාවනා කරන පිරිසක් එක්ක එහෙම නැත්නම් අපි කියමු කල්යාණ මිත්‍ර පිරිසක් එක්ක හිටියත් අපිට අල්ලන්නේ නැති අපිට yaadෙන්නේ නැති අපිට බය ඇති වෙන්නේ අපිට ගෞරව සම්ප්‍රති ඇති වෙන්නේ අපි ළඟ මේ මකු ගුණේ තියෙන නිසා. අපි ළඟ මේ පලාසි ගුණේ තියෙන නිසා දැන් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒ පලාසි ගුණේ මතුවෙන්නේ නැති වෙන විදියට ඒ මකු ගුණේ මතුවෙන්නේ නැති විදියට අපි සමත භාවනාවට ගිහිලා කල්පයක් හිටියත් කෙලෙසේ ගෙවෙන්නේ නැහැ. කෙලෙසේ ගෙවෙන්න නම් ඒ කෙලෙසේ මතුවෙන තැනට කටයුතු කරලා මේ මකු ගුණේ මම දැක දැක දන දන ගිවම් කරන්න ඕනේ. මේ පලාසී ගුණේ මම දැක දැක දන දන ගිවම් කරන්න ඕනේ කියන ප්‍රයෝජනේ සලකලා භාවනා කරන එක්කනට මකු ගුණේ එනකොට සතුටක් ඇති වෙනවා. අනේ කල්යාණ මිත්‍ර වෙන තැන මට මේක ආවා. මන් දැන් දැනගන්න ඕනේ මේක ගෙවම් වෙන්න කටයුතු කරන්න. හංගණ්ඩවක්වත් හැංගිලා ධ්‍යාන භාවනා කරන එකවත් නෙවෙයි. එහෙම කරනකොට හරි වෙහෙසයි. එහෙම කරනකොට හරි දරතයක් දැනෙනවා. නිකම් මිරිකල අරපු උක්දණ්ඩක් වගේ දැනෙනවා. හැබැයි බුදුරජාණන්සේ සඳහන් කරපු දැන් වැඩේ යනවා. දැන් කෙලස් කෙරෙනවා. ඒක නිසා මේ දරතය, මේ පීඩාකාරී ගතිය, මේ මේ පීරිගාන ගතිය දුරට අවදියෙන් බලන ඉඳලා බලපං මේක කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න මම ගුණවතෙක්ගේ ගුණ පිළියලා කතා කරන්නේ අර ಗುಣ මට තියෙනවා මේ ಗುಣ මට තියෙනවා කියලා නැති ಗುಣ අටව ගන්න යන්නෙත් නෑ පටව ගන්න යන්නෙත් නෑ ආරූඪ කර ගන්න යන්නෙත් නෑ ඒ අනුව බලනකොට මේ තියෙන මකු ගුණයේ ගෙවි යෑම මේ පලාශී ගුණයේ ගෙවි යෑම මේ බුද්ධ ශාසනයේ විපස්සනාවෙන් තොරව කරන්ට මොනම ක්‍රමයක්වත් නෑ ඔකේ මගහැරලා හිටියට කවදාකවත් ගෙවෙන්නේ නෑ ගෙවෙන වෙලාවෙදී වෙහසයි ගෙවෙන වෙලාවේදී දොස්තර කෙනෙක් දතක් ගලවනකොට බඩ කට උඩ නැගලා අඬුව දාලා අම්බරලා ගලවන හැටි හරියට හිරිවැටලා නැත්තම් තේරෙනවනේ ඒ වගේ තමයි කෙලෙස් යනවනම් දත් ගලවනවා වගේ ඔය පැත්ත කරලා සමාධිය කිහියට ඒක ඕනේ ඒක තිබුණාට කෙලෙස් කැපෙන්නේ කෙලෙස් කැපෙනකොට වෙහෙසක් ඒ වෙහෙස කල්යාණ මිත්‍රෝ සලකන්නේ දැන් කෙලෙස් කෙවීමක් සිදු වෙනවා ඒක අනවරතේ බාධනතු කරන්න තමයි අපි කල්යාණ මිත්‍ර ආශ්‍රත්‍යාන සද්ධර්ම ශ්‍රවණයක් කරගෙන පතිරූපදීස වාසයක ඉඳගෙන නිතර භාවනා කරනකොට ඒන වෙහෙස අස්පනා පිට අරමුණේ මූණ තියෙද්දි මූණට මූණ දාලා කරගෙන යන එකක් නම් ඒක මතක තියානින්න දස පාරමිතාම පුරවගෙනෙන් තමයි මේ වෙහෙස දැනෙන්නේ. දාන පාරමිතා, සීල පාරමිතා, නෙක්ඛම්ම පාරමිතා ආදී සියලු පාරමිතා ගැන හොඳට තමන්ට තේරෙනවා. මම වෙනදා පටලවා ගත්ත දේ දැන් වයලක තිබුණේ නරක ගති මට තේරිලා ඒක නැති කරන්න මම කටයුතු කරනවා. ආ මේක වෙනකොට තමයි තේරෙනවා මේ සාසනය කියන එක. එන්න බුදුරජාණන්සේ දීපු පණිවිඩය මේ අවුරුදු 2600කට පස්සේ පිලුණු වෙලා නැහැ. ඒක හැමම තියෙනවා. අපි මෙතෙක් කල මේ මල්ලෙන් ගහන්න ගිය නිසා එහෙම නැත්නම් ചാටු ගතිය වලින් හොයන්න ගිය නිසා බෑ. හරියට වැඩියට බැස්සොත් එතන එතන ගිනි ගලට අල්ලපු කතුරක් ඉලිපුපුරු විශ්වෙවි විශ්වෙවි විශ්වෙවි කැපීගෙන තිබුණු භාවයටපත් වෙන්නේ. ගිනිගල්ලට අල්ලපුවාම ඒක හොඳට තේිනවා කර කර කර කර ගාලා කැපෙනවා. ආන්නේ වගේ හොඳට තේරෙනවා අරමුණේ මෙහෙම ඉන්නකොට නානා දේවල් පේන්න පටන් ශබ්ද එහෙන් ඇහෙනවා මෙහෙන් වේදනා එනවා මෙහෙන් හිතවිලි එනවා. නමුත් අර ගත්ත අරමුණේ කෙලස් කැපෙන බව දන්න නිසා අරමුණ ගෙවෙන් වෙනකම් ගෙවන් වෙනකම් මොන සද්දාවක් වේදනාවක් හිතිලා දරන්න පුළුවන් නම් ඒක ගැන නඩු කතා කරන්නේ නැතුව අරමුණේම කටයුතු කරනකොට ඔය කෙලස් ගෙවෙන දේ ඒකට කියනවා සල්ලක්ඛන සල්ලක්ඛන කියලා කියනවා ආශ්‍රවක්ෂය කිරීම කියලා කියනවා ටික ටික ටික ටික ටික ටික ටිකම් වැලිකඩ දාසිකයක් උතනකොට අතුල්ලනකොට උප වෙනකොට ඒ දේ ගෙවීමක් සිදු වෙනා වගේ Tamanට තේරෙන පටන් අර ගන්නවා මේ Tamanගේ ඇතුලේ බඩබොක්කේ බහැලා තිබුණ මේ පෞරුෂ ගති එමෙත යම් යම් ලකුණු ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන්න පටන් ගන්නවා. ඒ ගෙවන් කිරීමේ කටයුත්ත අපි මේ වගේ වැඩමුළුවකදී අපේක්ෂා කරන්නේ අපි කියන්නේ ඒක Tamanට බාර දීලා ඔයා ජීවන රටාව හදාගන්න මෙන්න මේ කෙලෙස් අඳුනා ගන්න බලන්න අස්පනා පිට මේකෙන් උනට බය වෙලා දුවන්න එපා. සතිය සරණ කරගන්න. මූල කර්මස්ථානයේ සම්ම කර ගන්න උදේකලා වෙන්න විවේක වෙන්න මේ වැඩේ මේ ගෙවන් වීම දිගට වෙන්න කටයුතු කරන්න පුළුවන් නම් තමන්න තේරෙයි මේ භාවනා මධ්‍යස්ථානයේ කෙලෙස් අඳුර ගන්නවා මිස කෙලෙස් මතුවෙන්න ගෙදර ගිහිල්ලා මාළු කඩේට යන්න ඕන පොළට යන්න එදාට තමයි කෙලෙස් මතුවේ මේකේ හිටියට වැඩේ හරියන්නේ නැහැ මේකේ කෙලෙස් මතුවෙන්නේ නැහැ නිසා මේක හදලා මේකේ යම් ප්‍රමාණයට ආයුධය අරගෙන එළියට බහින්න ඕනේ. වැස්සට වන්නකොට ඔන්න මාන්නක්කාර ගති, ඔන්න පලාස ගති, ඔන්න මකු ගති. Tamante එනකොට සතුටු වෙන්න අඩු ගන්න මට දැන් කෙලෙස් අඳුරන්න පුළුවන් මම දැන් චිත්ත මාත්‍රාවක් ඇති කළ තියෙන මේක නැතිකරන්න. ඒ නිසා මම මේකෙන් පශ්චාත්තාප වෙන්නේ දැන් මට සත්පුරුෂෙන්ගේ සුවච ගතිය, සත්පුරුෂෝ කැමති වෙන ගතියක් තියෙනවා කෙලෙස් වැටෙනවා කියලා ඒක කටයුතු කරන්න පටන් අරගත්තොත් මුළු ජීවිතේම බෙසිනෝ කංකටළු සියල්ලම බුදු විනෝදාංශයක් වඩපත් වෙනවා. ඔක්කොම අපි කරන්නේ කෙලස් කිවන්න මිසක් කාටවත් අnder පාන්නවකට ලාභයකට අසත්කාරයකට සම්මානයකටවත් නෙවෙයි. එතකොට තේරෙන පටන් ගන්නවා දටුවාපු කුරුල්ලේ විශාල අවකාශයට පැනලා තටු ගහලා පීනන්නා වගේ සාසරේ තියෙන ඔක්කොම ධර්ම කොටස්ද මූල ධර්මද විනයද සත්පුරුෂයෝද සත්ධර්මයේද පුදුම විදිහට සහයෝගය දෙන්න පටන් ගන්නවා. ඒකේ එන්න අර චිත්තුත්පාදේ ඇති කරන මේ කෙලෙස් මත වෙනකොට බස්ස ගන්න එපා. සතිය ඉස්සර කරගන්න, සීල ඉස්සර කරගන්න, සද්ධා විසර කරගන්න. අන්න එම ගමන යන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි මේ සෙල්ලම නම් මේ තිසලා සංසාරේ කරලා නැහැ. කවදාකවත් සංසාරේ මේ වැඩේ කරලා නැහැ. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මගේ අර ගිහිල්ලා. දැන්වත් වැඩි හරියක් කරන්නේ මම අරින්නේ. මගේ හරිය කියවම් වෙන්නේ මොකද්ද? දීර්ඝ සංසාරයකට වාසනාව ලැබුණා මිසක කෙලස් කිවෙන්නේ නැහැ. නිසා අපි වගේ මේ වගේ දහම් දිවයික ඉපදිලා බෞද්ධ දෙමව්පියන්ට ජාතක වෙලා සියලු වැඩ පහ තබලා අපිට මෙහෙම කටයුතු කරන ශක්තියකුත් ලැබිලා මේ යන පිරිසකට මිස හිතන්න මේ වගේ චිත්ත මාත්‍රාවක් උපයා ගන්න පුළුවන් වේද ශාසන ආලෝකයක් නැති කෙනෙකුට චිත්ත මාත්‍රාවක් ඒකල ඉදිරියට යන්න පුළුවන් වේද ඒක ඇති වුණාට එහෙම පුළුවන් වුණාට ඒක පොඩි ගමනක් නෙමෙයි ගැඹුරු ගමනක්. නමුත් මේ පිටස අදිෂ්ඨාන කරගන්නවා අපිට හැබෙන හැබෙන හැම වෙලාවෙම ඒ පුළුවන් තරම් ඒ බුද්ධ ආදී උත්පන්නාන්සලා කරපු ඒ ආදර්ශ පාඩවල හැටියට ඒ පෙරමග ගමන් දකිමින් ඉදිරියට යන්න අදිෂ්ඨාන කරනවා කියලා කටයුතු කළොත් තමන් ළඟ තියෙන කෙලෙස්ම තමයි තමන්ට මාර්ගය පෙන්වන්නේ. තමන් මේක අඳුර ගන්න. ඉතින් මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් එවැනි ඒ කෙලෙස් අඳුනාගෙන අස ගන්න නැතුව ඉදිරියට කාගෙන යන්න ශක්තිය පිණිස, ධරයේ පිණිස, බලයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා